සමන්තාචක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්ධෝ සීලේන සම්පන්නෝ යසෝ භෝග සමප්පිතෝ යං යං පදේ සම්භජති සත්ථකන්තේන පූජිතෝති ශ්‍රද්ධාවන්ත පින්දුතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් 84000ක් පමණ පිරිස මඟඵල නිවනේ පිහිටුවමින් දේශනා කරන ලද විශේෂ දේශනාවකද සම්බන්ධ ගාථාවක් මාතෘකාස්ථානයේ සමන්ත යෙදුනේ. සින්වත් මර්මින් සමරකෝන් මහත්මයා මට ආරාධනා කළ නොගැඹුරු දහම් සභයක් අහන්න ලැබේවා කියලා. බුද්ධ ධර්මයේ ස්වභාවයෙන් ගැඹුරුයි. එසේ නමුත් ඒ දහම් පද විවරණය කිරීමේදී නොගැඹුරුව තේරුම් ගැනීමට පුළුවන් වෙයි. මේ මාතෘකා කළ ගාථාවේ තේරුම සද්ධෝ සද්ධා සම්පන්න වූද සීලයෙන් සම්පන්නෝ සීලයෙන් සම්පන්න වූද යසෝ කල්යාණ මිත්‍ර පිරිසක් නැත්තා වූද භෝග සමර්පිතෝ දානාමේ කුසල් කිරීමට භෝග සම්පත් නැත්තා වූද යමසේ නම් යම් යම් පදේතං භජති යම් යම් ප්‍රදේශයකට යනවා නම් සත්‍ය සත්‍යයේ පූජිතෝ ඒ ඒ තැනවල පූජා සත්කාර ලබන්නේ වෙයි. මේකයි ගාථාවේ කෙටි තේරුම. ශ්‍රද්ධාවන්ත වූද, සීලවන්ත වූද, කල්යාණ මිත්‍ර පිරිවරක් ඇත්තා වූද, භෝග සම්පත් ඇත්තා වූද කෙනෙක් යම් යම් ප්‍රදේශයකට යනවා නම් ඒ ඒ තැන පුද සත්කාර ලබන්නේ වෙනවා. මේ දේශනය පැවැත්මේ විශේෂ හේතුවක් නිමිති කරගෙනයි. අපේ බුදු සසුනේ සිටියා ස්ථානාන්තර ලාභී සිවණ පිරිසක් ස්ථානාන්තර ලැබූ භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසක මහතුරු උපාසිකා මවරු හිටියා. ඒ එක්කෙනෙක් ඉන්නවා මත්ස්‍යකාසන්න නගරයේ ක්ෂේත්‍ර ගෘහපතිතුමා. ස්ථානාන්තර ලබාගත් කෙනෙක්. මේ ක්ෂේත්‍ර ගෘහපතිතුමා කල්ප ලක්ෂයක ඉඳන් මේ ඥානාන්තරේ පතාගෙන ආපු කෙනෙක්. කල්ප ලක්ෂයකට ඉස්සර පදුමුත්තර බුද්ධ ශාසන කාලේ හංසවතී රාජධානියේ සිටුවරේ. ඒ කාලේ මිනිස්යන්ගේ පරමාශ අවුරුදු ලක්ෂයයි. බොහෝම ශාස්ත්‍රීයක වාසනාවන්ත පුණ්‍යවන්ත කාලයක්. ලැබෙනෝග කිසිවක් නැහැ. කලකෝලාල කිසිවක් නැහැ. ප්‍රාණඝාත ආදී කිසිවක් නැහැ. බොහෝම ධාර්මිෂ්ඨ කාල පරිච්ඡේදයක් මේ සිටුවරයා සිවමතුරා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන මෙතර මෙතර යමින් යමින් බණ අමින් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව බොහෝ කුසල රැස් කරගෙන සිටියා. එක දවසක් දකින්න ලැබුණ ඒ බුදු සසුනේ සදා දායක කෙනෙකුට උපාසක මහත්මයෙකුට තනතුරක් දෙනවා ධර්ම කතිකයන්ගෙන් අග්‍රස්ථානය. ධර්ම කතිකයන්ගෙන් අග්‍රස්ථානය දෙනවා දැක්කා. ඒ සිටුවරයටත් කල්පනා වුණා සාදු සාදු කොච්චර වාසනාවක්ද බුදු මුවකින් මේ වගේ තනතුරක් ලැබීම. අනික ධර්ම කටුපස්සේ ලැබීම කොච්චර වටිනවද? මමත් මේක ප්‍රාර්ථනා කරන්න ඕනේ කියලා එදා සිට දින හතක් හේලියෙතම දානෙට ආරාධනා කළා. බුදුපාමොක් ලක්ෂයක් සංඝයා. ඉතින් මේ අද්දාත පුරාම බොහෝම ප්‍රණීතව බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ සිව්පසයෙන් උපස්ථාන කරලා හත්වෙනි දාසේ බුදුපාමුල වැඳගෙන ප්‍රාර්ථනාව කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අද්දාස කුණා මා සිදු කර කුසලය මට දෙව්ලෝ යන්නේම නෙමෙයි ශාක්‍යික රජ වෙන්නත් නෙමෙයි බඹලෝ යන්නත් නෙමෙයි දින 7කට පෙර මේ සීමාතුරා බුදු සසුනේ උපාසක මහත්මියෙකුට ධර්ම සතිපස්සෙන් අග්‍රස්ථානයේ පිරිනැමුවම දැක්කා. ඒසා ස්වාමීන් මසත් මේ කළ කුසල් දෙලෙන් මතු අනාගතයේ බුදු සසුනකදී ධර්ම සතිපස්සෙන් අග්‍රව උපාසකත්වයෙන් යුතුව මඟඵල නිවන් සුව සාදා ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කළා. අන්න සිතේ බලවත් ඡන්දය, බලවත් වීරිය, බලවත් චිත්තය, බලවත් විමර්ශාව පහළ වුණා එතෙන්දී. සියමතුරා බුදුරජාණන් වහන්සේද අනාගතයේ දක්නා නුවණින් අනාගතංස ඥානයෙන් දැක වචනයක් දේශනා කළා. ඒකට කියනවා නියත විවරණය කියලා. ස්ථීර වශයෙන්ම කල්ප ලක්ෂයක් ගිය තැන මහා භාද්‍ර කල්පයේ සතරවෙනි බුද්ධාන්තරය වන ගෞතම බුද්ධ ශාසනයේදී චිත්‍ර ගෘහපති නම් ඉපද මේ ධර්ම සත්‍යකයෙන් අග්‍රව නිවන් දකින්නවා කියන අනාගත වාක්‍යය දේශනා කළා. එයින් මේ සිටුවරයාගේ තවත් දිරිමත් වුණා. දැන් නියත වුණානේ. කල්ප ලක්ෂය කියන එක බොහෝම කෙටි කාලයක් කියලා හිතාගත්තා. ඒ කල්පයේ කියන එක සුළුපටු කෙටි කාලයක් එහෙම නෙමෙයි. ඒ ගැනත් අපි තේරුම් ගන්නට ඕනේ. මේ මෙතුම අවුරුදු ලක්ෂය පුරාම බොහෝම සිතත් සම්දෙමින් දාන, සීල, භාවනා ධර්ම ශ්‍රවණ ධර්ම දේශනා වාග්යම අපචායන විඤ්ඤාවච්ච ප්‍රතිදාන ප්‍රත්‍යානුමෝදනාදී හැම කුසලයක්ම කරගත්තා. දස පුණ්‍ය ක්‍රියාව දස කුසල කර්මපතය සතර සංග්‍රහ වස්තුව දස පාරමිතාව සතර බඹ විහරණය සමත භාවනා විපස්සනා භාවනා කරණීය ධර්ම මහා මංගල ධර්ම ඔක්කොම අනුගමනය කළා. සෑම බුද්ධ ශාසනයක ප්‍රතිපත්ති මාර්ගය එකයිනේ එනිසා බෝධිපාක් ධර්ම 37 වැඩෙන හැටියට බොහෝ කුසල් පාරමී පුරා ගත්තා. මෙතුම භවයෙන් භවයට සුගති ලෝකෝලම සැරිසරමින් අර තමාගේ හිතේ පහළ වූ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා ධර්මතා හතර අනුව උපනුපන්තන ධර්මපතිකාක් වෙන්න සුදුසුන පින්කම් කරගෙනම ආවා. පෙර යේසු ආත්මය නොදක්නේ නමුත් තමන්ගේ හිතේ තියෙන උපමිශ්‍රය කියලා ධර්ම ශක්තියක් ඒ කියන්නේ පෙර පුරුද්ද. දැන් කලින් ප්‍රාර්ථනා කළේ ධර්ම ප්‍රතිකත්වයේ සඳහානේ ඊළඟ ආස්භාවයන් ඉදී හිතට එන්නේ ඒ අදහසයි. එහෙම භවයෙන් භවයට ධර්ම ප්‍රතිකත්වයේ ප්‍රාර්ථනා කරගෙන පෙරම් පුරාගෙන ඉන්න කාලයේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී මේ තැනැත්තා මනුලොව පහළ වී සිටියා. හැබැයි පහළ වී සිටියේ නගරයක නෙමෙයි පිටිසර ගම්මානෙක. ජීවනෝපාය දඩේමත් මේ සංසාර දෝෂ හැටි මාර්ගඵල නොලැබුවා නම් මේ මේ සත්‍යයට පෙරලෙන ස්වභාවය මේ තැනත්තා දඩේමින් තමයි ජීවත් වෙන්නේ අමුදරුවන් පෝෂණය කළේ දඩේමින් එක දවසක් වනාන්තරයට ආයුධ සන්නද්ධව ගමනේ යනකොට විත්‍යක් නැති ආවරණයක් නැති ගල් ගුහාවකට වෙලා සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් භාවනා නියෝගී වෙනවා ඉෂතෙක් වහගෙන. සූර්යයෙන්ම ඉෂතෙක් වහගෙන වාඩි වෙලා ඉන්නවා භාවනා කරමින්. මේ පින්නතාගේ හිත අවදි වුණා. එනවා මේ කල්පනා කළා මේ මේ ස්වාමීන් වහන්සේ සතෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් මේ කසාවතක් ඇඳ පෙරවාගෙන මේ නැසි මදුරු පීඩාවන්ට ඉෂතෙක් වහගෙන පෙරවාගෙන සීතල උණුසුම විඳගෙන කිසිම ආවරණයක් නැති මේ ගල් ගුහාවට වෙලා භාවනා කරන්නේ සසර දුකෙන් අත මිදෙන්න නේද? ඒසා මමත් මේ අනුගමනය කරන්න ඕනේ නේද? මගේ ජීවනෝපායම විනාශ කරන්න ඕනේ නේද? ඒලා හිතේ ලොකු ආબોධයක් ඇති කරගෙන වහාම ගෙදර දීුවා. ගෙදර දෝගන ගිහිල්ලා වැඩි දුරක් තිබිලා නැහැ ගෙදරට මම හිතනවා. ගෙදර කෑම ඉදෙමින් තිබුණා. මේ තැනැත්තාගේ දවල් ආහාරයේ බත ඉදෙනින් තිබුණා. අයමත් දෝගනි විල්ලා ස්වාමින් වහන්සේට නැඳලා පාත්‍රය ලබා ගත්තා. අයමත් ගෙදර දෝගන ඇවිල්ලා පාත්‍රය දොහොනේ කරන අර උණු උණු වේන දානේ බෙදලා අවශ්‍ය ව්‍යංජනයේ තියෙන දේක් බෙදලා උඩින් කොලයක් ඒ කොලයක් වාගේ කොලයකින් වහගෙන ආවා. ඒ එනකොට අතරමඟ තියෙන බොහොම ලක්ෂණ වර්ණ සම්පන්න සුවඳ ඇති මල් වර්ග පිටිලා තියෙනවා. මේ මල් වර්ග જાති පහක්ම කඩාගත්තා. නිල් පාට මල්, කහ පාට මල්, සුදු පාට මල්, සතු පාට මල්, මද තියෙන මිශ්‍ර පාට ඔක්කොම වර්ණ සම්පන්න බොහෝම වටිනා මල් නෙලාගෙන මේ පාත්‍රයට උඩින් මල් ගොට්ටකුත් තියාගත්තා. ස්වාමීන් වහන්සේ දැන් ඉතින් දානේ වෙලාව නිසා බලාපොරොත්තු සිටියා පාත්‍රයේ දෙනකම්. මේ තැනත්තා නිකන් නෙමෙයි අත දෝහණය කරන්න පෑන් බඳුන්ද එවාගේම දැහැටිද අවශ්‍ය දේවල් ඉක්මනින් ඉක්මනින් සපයා දෙමින් තමයි මේ දාන පිළිගන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේක වැළඳුවා. එතුමා මේක වන්දන ඉවර නිකන් බලාගෙන ඉඳලා ඔක්කොම වත් පිළිවෙත් කරා. පාත්‍රය අරගෙන දෝහණය කළා දුන්න. එවාගේම පවන් සැලුවා. දැහැටි වගේම උපකාර වුණා. මේ සියල්ලම සිදු කළා මෙතුමා පාමුල වැඳලා ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි මා මේ සිදු කරගන්නා ලද කාලික කුසල කර්මයේ කාලික කියන්නේ හැමදාම කරපු කන් නෙමෙයි අධිකයෙන් යෙදුත් සිටින් කමක් මේ කාලික දානමේ කුසලයේ නිසා සසර වසන තුරු මේ වාගේ දඩයන් කරන ආත්මයක් නම් නොවේවා මට උපනුපන්තන පංච වර්ණ මල් ලැබි වාසීවා මට උපනුපන් තැන චිත්‍ර කියන නම ලැබේවා මට මතු අනාගතයේ බුදු සසුනකදී චිත්‍ර කතිකත්වයක් ඇතුව ධර්ම කතිකත්වයෙන් අග්‍රව මඟඵල නිවන් සුව ලබන්නට මේ කුසලයේ හේතු වේවා කියලා පාමුල වැඳලා ආරාධනා කොට ප්‍රාර්ථනා කළා. මෙන්න මේ කුසලය. මේ කුසලයේ නියත නැත්තාට මුළු ජීවිතේටම නිදානයක් වගේ වුණා. එදැයින් පස්සේ දඩයන් තුලින් ඔක්කොම නවත්තලා ඉතා පිරිසිදුව පන්සලයක් ගෙදර කාණ්ඩෙත් පිස්සේ. අතිශයයක් ආ පොහොයට පොහොයට. ධාර්මිකව ජීවනෝපායක් හොරාගෙන සදායෙන් ධාන ජීවිතයක් ගෙවලා ආයි කෙලවර සුගතිය උපන්නා. ගෙවලා උපදිනකොට යොදුනක් මානේ නිල් පාට සහ පාට සුදු පාට රතු පාට මද කේ පාට පංච වර්ණ මල් වැස්සක් වැස්සා මේ විසිතුරු මල් ලක්ෂකොත් එක්ක උපන් නිසා දෙවියෝ නම් ලැබුවා චිත්‍ර දිවි රාජයා කියලා. දෙවොලෝ ඉන්න තාක් චිත්‍ර දිවි රාජයා කියලායි කවුරුත් ආමන්ත්‍රණය කෙරේ. මේ වාගේ දෙවොලෝ බුද්ධාන්තරයක්ම හිටියා. දැන් පින පිළිලා කල්ප ලක්ෂයක් කෙනුම් කෙරුම් පුරා නැවිලා තියෙනවා. බුද්ධාන්තරයක්ම දිව්‍ය ලෝක හයේම සැරිසරල සැරිසරලා ඉන්න අතරේ අපේ සරුවක් ශාසනය පහළ වෙන කාලයේදී මත්ස්‍යකාශන්ද කියන නගරේ. ඒ කියන්නේ සරත් නුවරට යෙදුම් 120ක් තරම් දුර ප්‍රදේශයක්. මත්ස්‍යකාශන්ද. මේ නගරේ සිටු ගෙදරක සිටු පුත්‍රයෙක් කියලා උපන්නා. මේ දරුවා මව කුසෙන් ගිහිනෙන දවසේදී ඒ සිටු මාලිගා වටේට යෙදුනක් මානේ නිල් පාට කහ පාට සුදු පාට රතු පාට මද තේ පාට මල් වැස්සක් වැස්සා. වතුර නෙමෙයි මල් වැස්සා. ඉතින් නම අරගෙන ආවා කියලා පියතුමා පියසිතුවරයා නම තිවේ චිත්‍ර කුමාරයා කියලා. දැන් අර තමන්ගේ පැතුම ඉස්ස වෙන හැටි. මල් වැස්සගොත් එක්ක උපන්න නිසා විසිතුරු ආත්මයක් උපන්න නිසා චිත්‍ර කියන නමින් ආමන්ත්‍රණය කළා චිත්‍ර කුමාරයා. මේ චිත්‍ර ඉගෙන කියාගෙන තමන්ගේ පියාසතු හිත තනතුරක් ලබා ගත්තා. මුළු මාත් ප්‍රදේශයේ බොහෝම ජීවණයටපත් වූ ධනවතෙක් වුණා. ඒ කාලයේදී අපේ බුදුරජාණන් වහන්සේ බුදුබාටපත් වෙලා ධම්සක් දේශනාවෙන් පසුව 69ක් ධර්ම දූත සේවාවේ පිටත් කර යවන්නේ ඒ මුලින්ම පැවිදි වූ පංචවර්ගීය ස්වාමින් වහන්සේලා අතරට එක එක ස්වාමින් වහන්සේ එක එක ගම් නියම් ගම් රාජධානියට වැඩියන්නේ ඒ එක නමක් මේ මච්චිකාසන්න නගරයට වැඩලා තියෙනවා. උන්වහන්සේ හඳුන්වන්නේ මහා නාම කියලා. මහා නාම රහතන් වහන්සේ. ඉතින් මේ මස්සිකාසන නගරයේ ප්‍රධාන සිටුවරයා නිසා තවත් පිරිස එකතු වෙලා මේ ස්වාමීන් වහන්සේ පිළි අරගෙන ධර්මානුශාසනයකට සවන් දුන්නා. ඒ ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනය තුළින් මේ හිතේ ගුරුපදතුමා සෝවාන් මඟඵල නිවන් සාක්ෂාත් කරගත්තා. මේ පළවෙනි ධර්ම ශ්‍රවණයයි. සෝවාන් වෙනකොට මෙතුමාට වෙනත් ආයත වඩා විශේෂත්වයක් ලැබුණා. ඒ මොනවාද? අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන සිව් පිළිසිලා ඥාන ලැබුණ සෝවාන් මාර්ගය සමග මේක ආශ්‍රාරිය දෙයක් අපේ බුදු ශාසනයේදී සෝවාන් වෙනකොට මේ සිව් පිළිසිලා ලැබුව පස්නමක් ගැන පමණයි සඳහන් වෙන්නේ සවිල්දන් අතරට අනුගමාහිමියන් වහන්සේ සෝවාන් වෙනකොටම සිව් පිළිසිලා ඥාන ලැබුවා උපාසක පින්නතුන් අතර සබිලා නුවර උපාලි ගෘහපතිතුමා සෝවාන් වෙන ගොතම සිව් පිළිසිඳියා ඥාන ලැබුවා. සරත් නුවර ධම්මික උපාසකතුමා සෝවාන් වෙනකොටම සිව් පිළිසිඳියා ඥාන ලැබුවා. කොසමෑ නුවර සාමාවතී රාජමහේසිකාට මල් සැපයෙව්ව කුජ්ජුත්තරා කියන උපාසිකාවද සෝවාන් වෙද්දීම සිසු පිළිසිඳියා ඥාන ලැබුවා. එයින් එක්කෙනෙක් තමයි මේ මස්තිකා කඳ නගර වාසී චිත්‍ර ගුරුපතිතුමා. ඔය පස් වෙනා ගැන සඳහන් වෙනවා සෝවාන් වෙනකොට සිව් පිළිසිඳියා ඥාන ලැබුවා. විශේෂත්වය මොකද ඒ පස් දෙනාම විචිත්‍ර විචිතුරු ධර්ම කතිකත්වයෙන් ඉහළට ප්‍රසිද්ධ වුණා. අනුදමාහිමියන් වහන්සේ බොහෝම විචිත්‍ර ධර්ම කතිකත්වයට උත්පන්නයි. ධම්මික උපාසකතුමාත් එහෙමයි සයක් නෝර. එතුමාගේ ධර්ම කතිකත්වය නිසා ත්‍රිපිටක ධාරීව 250000ක් එතුමාගේ සමාගම හිටියා. එතුමාගේ මව් සමාගමේ හිටියා 500ක් ඒ 500ක් දෙනා සාකා සමාගම් 500ක් හදාගත්ත 500 බැගිත්. ඒතර 250000ක් වෙනවා ධම්මික සමාගම. ඒ සියල්ලන්ට ප්‍රධානම ධම්ම දෙසෙනින් හිටියේ මේ ධම්මික උපාසකතුමා සරත් නුවර. රජගහ නුවර නිගාන්ත නාථ පුත්‍රයාගේ ප්‍රධාන දායක කෙනෙක් තමයි උපාලි ගෘහපති. එතුමා බුදුරජාන් වහන්සේක වාද කරන්න කියන්නේ වේළුවනාරාමයේදී වාදයෙන් හෝ පෙරදුනා පමණක් නෙමෙයි බුදුබණ අහලා එදා සෝවාන් වුණා සෝවාන් වෙනකොටම සිව්පිලිසින් ඥාන ලැබුවා ඊළඟට මේ චිත්‍ර ගෘහපතිතුමා චිත්‍ර ගෘහපතිතුමා අර මහා නාම රහතන් වහන්සේගෙන් බණ අහද්දී සෝවාන් වුණා එතකොටම සිව්පිලිසින් ඥාන ලැබුවා උද්‍යුක්තරාවත් මල් ගේන්න මල් ශාලාවට යනකොට බුදුරජාන් වහන්සේ ධම්ම දේශනාව දැකලා බණහලා ඒ ඉන්න සෝවාන් වෙලා සීපිරිසිමිලා ඥාන ලබා ගත්තා පමණක් නෙමෙයි එදාම සාමාවතිය ඇතුළු විසවරු 500ක් දෙනාට ඒ බණ දේශනා කරලා 500ක් දෙනාම සෝවාන් ඵලෙට පැමිණෙව්වා මෙන්න මේ මස්සිකාසන්න නගර වාසී චිත්‍රගුරු පරිතුමා සදා බෞද්ධයෙක් වූ නිසා ඒ මහා නාම මහරහතන් වහන්සේගේ උපදෙස් ලබාගෙන ආරාමයක් ඇති කරගත්තා එතුමාගේ උයනක් තියෙනවා අම්බාටක වන්නේ කියලා. අම්බාටක කියන්නේ අම්බරල්ලා. අම්බරල්ලා වනයක් තියෙනවා උයනක්. ඒකේ ඇදුවා භික්ෂුන් වහන්සේලාට විහාරස්ථානයක්. අංග සම්පූර්ණව ආරාමයක් කරවලා ඉති මහා නාම රහතන් වහන්සේ නැවතුණා නෙමෙයි උන්වහන්සේ චාරිකා වැඩියා. පසු කාලයක සුධම්ම කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් එතන මේ වාසිකව වඩා හිඳිව්වා. ඉතින් මෙතුමා සෑම දවසේම විහාරයට යනවා. බොහෝ කෙනෙකුට පිළිනවා. එතුමා බෞද්ධයෙක් වූ නිසා මුළු මහත් මස්සිකාසන්න නගරයේම බෞද්ධ නගරයක් වුණා. නිසා බොහෝ විහාරස්ථාන ඇති වුණා. නිසා භික්ෂුණීක්ෂණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසම මේ මස්සිකාසන්න නගරයේ ප්‍රදේශයේ ඇති වුණා. ඔය අතරේ මෙතුමා ගැන බොහෝම ප්‍රසිද්ධියක් ඇති වුණා බොහෝම විශේෂ විශේෂිත ධර්ම සත්‍යකක් ඇති කෙනෙක් කියලා. ඒ වගේම අවදාකවත් ඇති වෙන්නේ නැති බඳපදයක් වුණත් ඇතුව කෙනෙහි එතුමා සියල්ල ආબોධ කරගන්නවා කියලා ආරංචියක් තිබුණා. බොහොම ධර්ම සත්‍යකත්වයේ නිසාම ධර්ම සාකච්ඡාවට මෙතුමා සහභාගී වෙනවා. එක දවසක් සෑත් නුවර ජේතවනාරාමයේදී එක ස්වාමීන් වහන්සේ නමක් ගැඹුරු ගාථාවක් ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේගෙන් කාර්යයක් දැනගෙන ගියා මේ මත්තිකාසංග නගරයේ සිටි පුත්‍රයාගේ සිටුවරයාගේ ධර්ම සාකච්ඡා මණ්ඩපයට ගියා. ගිහලා කිව්වා හිතානේ මම මේ ගාථාවක් පාඩම් කරන මට තෝරලා දෙන්න පුළුවන්ද? හොඳයි ස්වාමීනි ගාථාව කියන්න. ඉතින් කිව්වා. කිව්වා මට විනාඩියක් අවසර දෙන්න මේක හිතන්න. ඊට පස්සේ කියන්නේ අර්ථ තෝරලා දුන්නා. තෝරලා දීලා කිව්වා ස්වාමීනි මේ මගේ වැටහීමයි ස්වාමීන් වහන්සේ මේක බුදුරජාන් වහන්සේගෙන්ම අහගන්නේ ආගෙන බුදුරජාන් වහන්සේ දේශනා ආකාරයෙන් පිළිගන්න කිව්වා. එතකොට කිව්වා ස්වාමීනි මම මේක අහගෙන තමයි ආවේ. බුදුරජාණන් වහන්සේ විස්තර කළ වචන වලින් අකුරක්වත් සමුන්නාසුගේ වචන වල වෙනසක් වුණේ නැහැ. සමුන්නාසුගේ මේ ප්‍රතිභාමය කෞශල කුසලතා දැනගන්නයි මම ආව සමුන්නාසුට බොහොම ස්තුතියි කියලා හිතත් වුණා. අනේ වාගේ කවදාකවත් ඇසෙන්නේ නැති බණක් වුණත් මේ සිව් පිළිසිමියා ඥානලාභී අයට අහන්න ලැබිච්ච ගමන් මේක විනිවිද ආબોධ වෙනවා. කෙලවර දක්වාම ආબોධ වෙනවා. ඒක මේ සිව් පිළිසිමියා ඥාන තියෙන විශේෂත්වය. අර්ථඥානෙ, ධර්මඥානෙ, නිරුක්ති ඥානෙ, ප්‍රතිභාන ඥානෙ කියන මේ හතර. ඉතින් මෙන්න මේ අතරත සරියොත් මුගලන් දෙනම වහන්සේ දහසක් සංඝ පිරිස පිරිවරාගෙන චාරිකාවේ වඩිද්දී මච්චුකාසන්ද නගරයෙහි මේ චිත්තන ගුරුතුමා කර වාසයේන අම්බාසක වන්නේ ආරණ්‍ය සේනාසනයට වැඩියා. මේම ආරංචිලා චිත්‍ර ගුරුතුමා විශාල පිරිසක් එක්වාසුකගෙන බණ අහන්න ගියා. ඉතින් සරියොත් මොගලන් දෙනවා ආසේ දීර්ඝ මාර්ග ගමන් කරලා එහෙස පහසේ සිටින්නේ ඉතින් මෙතුමාගෙන් යදන කිව්වා ස්වාමීන් අපට බරට සාකාශ ලැබෙන්න ඕන. ඉතින් සරියොත් මහ රහතන් වහන්සේ පිළිතුරු දුන්නා සිතානෙනි දැන් ගමන් මහන්සි බොහෝ වෙහෙස මහන්සිලා අපි ආවේ කියලා. නෑ ස්වාමීනි වැඩි වෙහෙසෙන්නේ නැතුව බොහොම සිහියෙන් දේශනාවක් කරන්න කියලා. ඊයේ සාරියුත් මහ රහතන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. ඔය ධර්ම දේශනාව අවසන් වෙනකොට මෙතුමා සකදාගාමි අනාගාමි මාර්ගඵලත් ආબોධ කරගත්තා. දැන් ඉතින් ජීවිතයේ බුදුරජාන් වහන්සේ නොදැකම මාර්ගඵල තුනක් ලබා ගත්තා. ඉතින් සරුවත් මොගලන් දෙනම වහන්සේ ඇතුළු පිරිස ටික දවසක් මේ වැඩම වැඩ සිටලා සාංකා පිටත් වුණාට පස්සේ මෙතුමා කල්පනා කළා මම බුදුරජාණන් වහන්සේ නොදැකම මාර්ගඵල තුනක් ලැබුවා. දැන් නම් නොදකින්න බෑ මට. මම දකින්න ඕනේ. කියලා ගමනක් සංවිධානය කළා. භික්ෂූන් වහන්සේලා 509යි භික්ෂුණීන් වහන්සේලා 509යි උපාසක මහතුරු 500යි උපාසිකා මවුරු 500යි මෙහෙම 2000ක් ඒ ආගමික පිරිස තමන්ගේ ජෛව යාත්‍රා සඳහා පිරිස 1500ක් ගත්තා. ඒ කියන්නේ ජෛව 501 දාන උපකරණයි මඟ වේදමුයි ඔක්කොම සම්බන්ධ කරලා තියාගෙන තමයි මේ ගමන යන්නේ. දුරු 120ක් යන්න ඕන. ගමනට යනවා 15ක්. 15 ගමනක් යන්න එන්න දවස් තුනක මාසයක් යනවා. මාස එකමාරක් වෙන් කරගෙනයි මේ යන්නේ. දාස් පහලක් සවැත් නුවර වාසය කරලා ඉන්නත් බලාගෙන ඉතින් මේ චිත්‍ර ගුරුතුමාගේ මේ ගමනට මිනිස්යන් වශයෙන් 3500යි එවාගේම ගොනු ගල් 500ට අවශ්‍ය තරම් ගොනු ඒ මාරු කරන්නත් එක්ක ගොනු සමාට ගෙන යන්න ඇති 2000ක් විතර. ඔය සා විශාල කණ්ඩායමක සාධිකාවක් යදුන් 120ක් යනවා. බුදුනේ කියන්නේ දැන් මේ ගමන පිටත් වුණානේ පාර දෙපැත්තෙන් එන්න දන්සල් පහළ වෙලා පාර දෙපැත්තේ දන්සල් පහළ වෙලා මේ යන ඔක්කොටම කෑම බීම බස බුලත බෙහෙත හේත ඔක්කොම දෙනවා ඒක නම් මහා පුදුමාර සීවලී මහ රහතන් වහන්සේ වාගේ විගත මෙහෙමයි මේගොල්ලෝ ගෙනිච්ච මඟ වේදන් කිසිවක් වේදන් වෙන්නේ නැහැ වේදන් වෙන කාරණයක් නැහැ ඔක්කොම නොමිලේ කිනට ලැබෙනවා. දහස් 15ක්ම මේ ගියා කොම මගදිවර තිනේ සල්පින් වලින් අවන්හල් වලින් සක්කාර සම්මා ලැබෙනේ. හවුද මේ? මේ පින්මෙතාගේ පුණ්‍ය මහිමේ නිසා ආකාශස්තක විමානස්තක භූමියස්තක දෙවියෝ මිනිස් විසින් දැකලායි මේ සත්කාර සිද්ධ කෙලෙ. පින්තුන් ආල ඇති සියලේ මහරහතන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් අර හේවතු මහරහතන් වහන්සේ දකින්න යන ගමනේදී බුද්ධ ප්‍රමුඛ 30000 සංඝයාට සිව්පසේ ලැබුණේ ඇති අහලා ඇති. ඒ වගේ සිද්ධියක් මේක. දැන් සියලේ මහරහතන් වහන්සේ නම් නික්ලේති රහතන් වහන්සේ නමක්නේ. මේ යන්නේ අනාගාමී උපාසක මහත්මියගේ ප්‍රධාන ගමනක්. දාස් 15කින් සයත් නුවරට සමීප වුණා. බුදුරජාන් වහන්සේදා උදෑසන කනදමාහිමියන් වහන්සේට ප්‍රකාශ කළ ආනන්දය අද මච්චිකාසන්න නගර වාසී වන්දනා පිරිසක් එනවා. චිත්‍ර ගුරුතුමා පෙරමුණේ තියාගෙන වන්දනා පිරිසක් එනවා. ඒ පිරිස ඇවිල්ලා තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාදයේ චිත්‍ර ගුරුතුමා වඳින වෙලාවේ යොදුනක් මානේ පස්වනක් මල් වැස්සක් වහිනවා. 84000ක් පිරිස මඟඵල නිවන් ලැබනවා කියන මේ ප්‍රකාශනය බුදුරජාන් වහන්සේ අනුදමා හිමියන් වහන්සේට ප්‍රකාශ කළා ආනන්ද ස්වාමීන් වහන්සේගේ මුළුමා සරත් නුවරට මේක ප්‍රසිද්ධ වුණා. හැන්දෑ වෙනකොට කෝටි සංඛ්‍යාත ජනතාවක් ජේතවනාරාමයේ පෙක්කාශ වෙලා. දැන් මේ පිරිසත් හවස් අරු වෙනකොට තමයි ජේතවනයේට සමීප වුනේ. අර ගෙන ගිය ගෑන් ලොක්කෝම සුදුසු තැන්වල කඳවුරු බන්දවල අර සංඝ පිළිස 500යි වික්ෂුණීන් වහන්සේලා 500යි උපාසකවරු 500යි උපාසිකාවරු 500යි බෙදා පිළිසෙත් මේ පින්නතා ගියා වන්දනාවට දෙපැත්තේ කෝටි සංඛ්‍යාත ජනතාවක් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ ඉන්න ඉද්දෙන් කිසි කෙනෙක් වාඩි වෙන්නේ නැහැ ඒ ඍජුව ඒකට කියන බුද්ධ වීතිය කියලා බුද්ධ වීතිය කවුරුත් වාඩි වෙන්නේ නැහැ ඉතින් මේක නැත්තම් නැනි නැනීම ගිහිල්ලා ධන මණ්ඩලයේ පටන්ම ශ්‍රේපාදේ ස්පර්ශ කරමින් අතකදා නම කේ කියා යන්නා. ඒ වඳින වේලාවේ මුළු මහත් ප්‍රදේශයේම විශාල ප්‍රමාණයක දිව්‍යමය මල් වර්ෂාවක් වැස්සා. මේවා සුරංගනා කතා කර හිතන්න පුළුවන් අද තාවකවත් මල් වැහි වහින්නේ නැති නිසා. අද කවුරුත් එහෙම මල් වැහි හරපුවා කාරණා කියන්නේ නැහැ. හැබැයි අපි අහලා තියෙනවා පසුගිය කාලෙක මේ තාවුදු අවුරුදු 40 ගානකට ඉස්සර බෝවත්තේ හේමා ලෝක ස්වාමීන් වහන්සේගේ ආදාන පෙරහැරේ මල් වැස්සක් වැසගීලා. ඒක හරි ප්‍රසිද්ධ වුණේ නෑ නමුත් අපට ආරංචි වුණා. ඒ වගේ සිදුවීම් සිදු වෙන්න පුළුවන්. නමුත් මේක ප්‍රාර්ථනාක ඵලයක් නිකම් ප්‍රාර්ථනා නෙවෙයි උසස් කුසලයක විපාකයක්. ඒ වෙලාවේදී දෙනෝ දහසක් මේ කෝටියක් දෙනා සාදුකාර දෙදී ප්‍රසාදයට පත් වෙච්ච වෙලාවේ සරුවක්ඥන් වහන්සේ විශිෂ්ට ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒ දේශනාව සාමයේදී දස සිටේ ජනතාව අතර 84000ක් දෙන මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කළා. දැන් මේ මත්සාසන්න නගරයෙන් පැමිණි වන්දනා පිරිසට ඉඳුන් හිතුන් කෑම දීම ඔක්කොම කුසල රජු අනාථපිණ්ඩිකේ සිටුවරයා සූලානාථපිණ්ඩිකේ සිටුවරයා විශාඛා මාතාව සංවිධානය කළ තිබුණා. මේ අය ජනගේ දාන වස්තුන් මොකක්වත් පරිමේ පරිහරණයට ගන්න බැරි වුණා. පසුව ඒ සියලුම දේවල් කප්පියේ කුටියක් වෙන් කරවාගෙන හිතන්පත් කරලා තමයි එන ගමන එන්න සිද්ධ වුණේ. ඉතින් 2015 ම බුදුබණ අහමින් බුද්ධ වන්දනා කරමින් සංඝ රත්නයට වන්දනා කරමින් පුදුමාකාර පුණ්‍යවන්ත කාලයක් මේ පිරිස පැවැත්තුවා. තවත් පුදුමයක් තමයි දැන් මේ පිරිස ගැල්වල තියෙන පූජා භාණ්ඩ මඟවේ දැන් ඔක්කොම විමත බාලා සංඝ රත්නයේ පවරලා එන්න හදනකොට මෙන්න ගැල්වල තවත් බරක් පැටවිලා මොනවද සංරිදී මුතු මැණික් වෛදූර්ය ආදී සප්ත ධාන්‍ය සප්ත මේ විද රත්න ධාන්‍ය මේ රත්නද රත්න මුළු මහත් ගැල් පිළිලා මේකනම් දීයාංගනා සුතාදාර සුරංගනා කතාවක් කියලා හිතෙන්න පුළුවන් නමුත් පුණ්‍ය විපාක වල ඇති මේක ආශ්චර්ය සිදුවීමක් ආශ්චර්ය වන්දනා ගමනක් ආපසු ගමනේදී දර ආකාශස්තක විමානස්තක භූමියස්තක දෙවියෝ මිනිස් වෙතින් දන්සල් මවාගෙන මේ යන පිළිසෙට ශිලෝම සත්කාර සම්මාන කෑම දීම බතපුලට සම්පාදනය කර දුන්නා. ඉඳුන් මෙතුන් ශිලම දේ දවස් 15ට නිසිතේ දෙවියන්ගෙන් ලැබුණා. ඉතින් මේ ප්‍රවෘත්ති ආශ්චර්යයි. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ගැන විස්මිත වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහැවා. ස්වාමීනි මේ වාගේ වන්දනා ගමන කටු දැකලා නැහැ. මේ වාගේ මල් රැස්සක් ඒ කියන්නේ බණක් පමණ සතියක් පමණ කරවටක් තරම් සමාන තැන්වල මල් රැස් එක් රැස් වෙලා මල් ගොඩවල් දිව්‍යමය සුවඳ රියදෙන මල් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්දේමියක තථාගතයන් වහන්සේගේ අදිස්ථානයක් එහෙම නෙමෙයි. දෙවියන්ගේ බලපෑමකුත් නෙමෙයි. විදේශ දුහුණා නෙමෙයි. මේ චිත්‍ර ගෘහපතිතුමා කළ මහා පිණිස විපාකයක්. මේ චිත්‍ර ගෘහපතිතුමා කල්ප ලක්ෂයක් තිස්සේ පෙරම් පුරාගෙන ආවා මේ විදිහේ බුද්ධ ශාසනයේ කුසක් අනුකරු දරා ගන්න. ඉතින් එතුමාගේ පාසේ බුදු ශාසනයේදී අර එක්තරා භාවනානුയോഗී ස්වාමින් වහන්සේ නමකට දානෙදී ලස්සල පැතුමානුව මේ මල් වැහි රැස්සා. එතුමා එදා ප්‍රාර්ථනා කළ තිබුණා මට යොදුන් ගණන් මොනතරම් දුර ගමනක් ගියත් දහස් ගණන් පුද පරිදි ලැබේවා කියලා පැතුමොත් එදා සිද්ධ කළා තිබුණා. ඒක අර දුප්පත්කමට හිතනවා නේන. එදා ඒ කාලේ දඩයන් කරමින් ජීවත් වුණේ පොහොසත් ජීවිතයක් නෙමෙයිනේ. එනිසා තමයි ගිය ගේතන දහස් ගණන් පුද පණුරු ලැබේවා කියලා පැතුවේ. ඉතින් දැන් මේ තැනත්තා කල්ප ලක්ෂයක සිට දිනු කරගෙන ආව කුසල ඡන්දේ කුසල වීර්යයේ කුසල චිත්තේ කුසල විමර්ශාව තියෙන නිසා මේ විදිහේ උසස්ම වංශවත් ජීවිතයක් ලැබුවා. චිත්‍ර ගුරු ප්‍රතිඥාමින් පහළ වෙලා මේ කියන බුද්ධ වන්දනා ගමනේදී අර තමන්ගේ කළ කුසලයේ උපනිශ්‍රේ සම්ප්‍රත්‍ය අනුව දෙවියන්ගේ උපස්ථාන පවා ලබන්න සිද්ධ වුණා. යනකොට එනකොට දම මාසයක් තිස්සේ දෙවියන්ගේ උපකාර ලැබුණා. සයක් නුවරදී රජ මැසියම කියාගේ බොහෝ ප්‍රභූවරයන්ගේ උපකාර ලැබුණා. ඒ වගේම මේ ගල්වලට අවශ්‍ය මේ රත්න වර්ග අප්‍රමාණව ලැබුණා. මේ ඔක්කොම දෙවියෝ කරලා දුන්නා නෙමෙයි මේ පින්නතාගේ පුණ්‍ය මහිමේ සිද්ධ වුණා මේ විදිහට මේ තැනැත්තාගේ සංසානගත උසස් ගුණ ධර්ම හතරක් මෙතන සඳහන් වෙනවා කියන එක තෝරලා දුන්නා. ශ්‍රද්ධා සම්පදාව, සීල සම්පදාව, පරිවාර සම්පදාව සහ භෝග සම්පදාව. ශ්‍රද්ධා සම්පදාව යම් කෙනෙකුගේ නම් ඒ තැනැත්තා සදා සීල සම්පදාවක් ඇති කෙනෙක් වෙනවා. ඍත සම්පත්තියක් ලබනවා, ත්‍යාග සම්පත්තියක් ලබනවා, ප්‍රඥා සම්පත්තියක් ලබනවා. එයින් දෙකක් මෙතන කියන ශ්‍රද්ධාවයි සීලයයි. අනික පරිවාර සම්පත්තිය ඒ කියන්නේ යම් කෙනෙක් ශ්‍රද්ධා සීල සුතේ ත්‍යාග ඥාන ගුණයන්ගෙන් සමන්විත නම් ඒ තැනැත්තාගේ ආශ්‍රය දෙන්නේ එවැනි පුද්ගලයෝමයි ශ්‍රද්ධාවන්ත සීලවන්ත සුතවන්ත ත්‍යාගවන්ත ඥානවන්ත අය තමයි එකතු වෙන්නේ හිරට එකතු වෙන්නේ කිරිලි තනියට එකතු වෙන්නේ තනි හතරෙන් එකතු වෙන්නේ රත්තරන් ඉදියට එකතු වෙන්නේ රිදී ඒ වාගේ තමයි එතෙ විදිහේ ಗುಣධර්මයන් කෙනෝගේ තියෙනවා නම් ඒ විදිහේ ಗುಣධර්මයන්ට තමයි එක්කාසු වෙන්නේ. ඒකට කියනවා ධාතු සංයුක්තයේ දේශනාවක් ධාතුතෝ භික්ඛවේ සත්තා සංසන්දන්ති සමෙන්ති. හීනවදි මුත්‍තිකතා සත්තා හීනවදි මුත්‍තිකේ සද්දෙන් සංසන්දන්ති සමන්ති සමෙන්ති. පනීතාදි මුත්‍තිකා සත්තා පනීතාදි මුත්‍තිකේ සද්දේ සද්දෙන් සංසන්දන්ති සමෙන්ති. මේ වාගේ ධාතු සංයුක්තයේ දේශනාවක් තියෙනවා. පහත් අදහස් ඇත්තෝ පහත් අදහස් ඇති අයට එකතු වෙනවා. උසස් අදහස් ඇත්තෝ උසස් අදහස් ඇති අය එකතු වෙනවා. අදිමුත්ති කියන්නේ අදහස, ප්‍රාර්ථනාව, සිතුම් පැතුම්. ඒකට කියනවා ධාතු සෝ කියලා. ඒ කියන්නේ සිතුම් පැතුම් ස්වභාවය අනුව. සිතුම් පැතුම් ස්වභාවය අනුව කුද්ධිලන් එකතු වෙනවා. දැන් මේ චිත්‍රගෝල පුජතුමා සදා ශ්‍රද්ධාවන්තේ ශීලවන්තේ ශ්‍රුතවන්තේ ත්‍යාගවන්තේ ඥානවන්තේ නිසා එවැනි පුද්ගලයන් තමයි මේ තැනැත්තාට සම්බන්ධව සුහදව කටයුතු කරන්න හිතේ. එනිසා භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න විශාල පිරිසක් මෙතුමාගේ පරිවාර හැටියට හිටියා. ඒකට කියන යසස කියලා. යසස කියන්නේ මේ ಗುಣකතනේ පමණක් නෙමෙයි. ಗುಣකතනේ එකම අර වාගේ පරිවාර සම්පත් ලැබීම යසස හැටියට හඳුන්වනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ යසස අනන්තයිනේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දිව්‍ය බ්‍රහ්ම නාග සුපානාදී කොන මොන තරම් පිළිසක් බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් වෙලා ඉතියද ඒවා තමයි යසස කියලා කියන්නේ යසෝ පරිවාර සම්පත් දෙක මේක වචනින් කියන්න පුළුවන් ඊළඟට භෝග සම්පදා නමින් මෙතුමා සසර කරගත් අනේක අප්‍රමාණ දාන ආදී කුසල් දෙලෙන් දෙලෙන් නැති විනාශ වෙන්නේ තරම් විශාල ධනස්කන්ධයක් භෝගස්කන්ධයක් මෙතුමාට තිබුණා එනිසාරණ 3500ක් ශෙනගෙත් මේ වන්දනා ගමනක්ගේ ඔක්කොටම සලකන්න බලාගෙනනේ නිකන් අනුන්ගෙන් ඉල්ලා ගන්න නෙමෙයිනේ ඒ තරමට ධන දාන්නේ වස්තම් මෙතුමාට තිබුණා එතකොට එතුමා ඒවා ධාර්මිකව පරිහරණය කරමින් බුද්ධ ශාසනයට පිහිට වුණා තමන්ගේම උයනක ආශ්‍රමයක් කරවාගෙන භික්ෂුන් වහන්සේලා වඩා හිඳවලා ආගමික වත් පිළිවෙල සඳහාම කාලය ගෙවමින් එයින් ප්‍රයෝජන ගත්තා ඉතින් බුදුරජාන් වහන්සේ මේ දේශනෙන් පැවැත්වුවේ ශ්‍රද්ධාව, සීලය, යසස, භෝගය කියන යමක් කියන විදිහේ තැන දෙවියන්ගෙන්ද, මිනිසයන්ගෙන්ද, ගිහියන්ගෙන්ද, ප්‍රයද්දන්ගෙන්ද පුද සත්කාර ලබන්නේ වෙනවා කියන එක. දැන් අපි සලකා බලමු මොකද්ද මේ ශ්‍රද්ධා සම්පදාව කියන්නේ. මේක දැනගත යුතු දෙයක්. ශ්‍රද්ධා ශ්‍රද්ධා කියන මේ වචනේ කවුරුත් අපි භාවිතා කරනවා කියලා. නමුත් මේකේ ප්‍රභේද අපි දැනගෙන හිටියොත් අපට ඒක නිතර අවදීන් සබා ගන්න පුළුවන්. ශ්‍රද්ධාතේති ශ්‍රද්ධා. ඒ කියන්නේ බුද්ධ ආදී ගුණ පිළිගන්නවා නම් ඒක තමයි ශ්‍රද්ධා නමින් එතන හඳුන්වන්නේ. ඒ ශ්‍රද්ධාව සිත පැහැදිලිවීම වර්ථයෙන් මනිකක් වාගේ. ශෝබන ඡායසික ධර්ම තියෙනවා 25 එයින් මුලතම තියෙනවා ශෝබන සාධාන 19ක්. මේ දානමය පළමුවෙනි පියවර ලැබෙන්නේ ශ්‍රද්ධාවතයි. ශ්‍රද්ධාව තමයි සෝබන සාධාරණ ශාසනයේ මුල. ශ්‍රද්ධා ජාතෝ උපසංකමිත ආදී ආනිසංස ප්‍රයෝගයක් කියන්න තියෙනවා. එන්නේ ශ්‍රද්ධාවේ තියෙනවා දෙලේද හයක්. ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාව, සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාව, සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාව, ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව, ආගම ශ්‍රද්ධාව සහ අධිගම ශ්‍රද්ධාව කියලා. මේ අවස්ථා පහ හයක් කියනවා ශ්‍රද්ධාවේ. ශ්‍රද්ධාවන ලක්ෂණ ශ්‍රද්ධා කියන්නේ හදපත් වෙන්න බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ අදහනවා, පිළිගන්නවා. භක්තියක් පමණනේ පිළිගන්නවා. බුදුරජාන් වහන්සේ කාන්තේ සරුවක්ඥයි කියලා හදපත්යෙන් පිළිගන්නවා. ධර්ම රත්නේ කාන්තේ ස්වාක්ඛාතය කියලා හදපත්යෙන් පිළිගන්නවා. සංඝ රත්නයේ සුපතිපන්නයි ඒකාන්තයෙන් කියලා සංඝ රත්නයේ ගුණ පිළිගන්න. බෝසතාණන් වහන්සේගේ බෝධි සම්භාර පිරුව ආකාරයේ බෝධිසත්ව චරිත පිළිගන්න. බුද්ධ ශරීරය පිළිබඳ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසීත යනුම් යන ලක්ෂණ ආදී පිළිපීම පිළිගන්නවා. අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් ධම්ම දේශෝභා පිළිගන්නවා. බුද්ධ චරිතයේ සිදුවේ සියල්ල ඒකාන්ත සත්‍යයි කියන එක පිළිගන්නවා. ඒ වගේම ස්කන්ධාතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්චසමුප්පාදාදී වශයෙන් තේන මේ ගම්මීර ධර්මාර්ථයන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල නිර්වාණ ධර්මද ස්ථීර වශයෙන් පිළිගන්නවා විශ්වාසයෙන් පිළිගන්නවා සංඝ රත්නයේ සුපතිපන්නතා උජුපතිපන්නතා ආදී අනන්ත ගුණ සිහියෙන් පිළිගන්නවා මේක සද්ධා සම්පදායයි ඒකට කියනවා සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාව එනම් ඇදහිීම අනිත් එක තමයි සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාව. ඒ කියන්නේ රහත් නොව අයගේ සිත වරින් වර කිලිපියනවා. කිලිපිනවා කියන්නේ කො ශෝකයෙන්, දුකෙන්, දුම්නසෙන්, සාගෙන්, දෝෂයෙන්, මෝහයෙන්, මානෙන්, උපක්ලේශයෙන් කිලිපියනවා. ඒ කාර්යයට වතුරක් බොර වෙනවා වගේ. ඒ කිලිපියන නැත්නම් බොර වෙන ඒ අපිරිසුදු වෙන සිත පිරිසිදු කරගන්න ශ්‍රද්ධාව පිහිට වෙනවා. සැබෑ ශ්‍රද්ධාවන්තයා හිතේ දුකක් සංඝාතුවක් බයක් ඇතිගැනෙන්නක් මොකක් හරි වෙනසක් වුණාම දේවාලයට යනවා නෙමෙයි. සායි බබා වැනි ශාන්තුවරයන් සොයාගෙන යනවත් නෙමෙයි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්නේ ඒවා හොයාගෙන යනවත් නෙමෙයි. නාමි වාක්‍ය සොයසයා නැසත් පල සොයසයා යනවත් නෙමෙයි. ඒලාට තමන්ගේ හිත තමන් අදහන සාතුරුන් වහන්සේ ගැන සිහි කරනවා. බුදු ගුණ සිහි කරනවා දහම් ගුණ සිහි කරනවා සංඝ ගුණ සිහි කරනවා බුද්ධ ධර්මයේ සිහි කරනවා බුද්ධ වචනේ සිහි කරනවා එතකොට එයින් සිදු වෙනවා අර කලබිලා බොර වෙලා අපිරිසිදු වෙලා තියෙන හිත පැහැදෙනවා ඒකට නිදුසුණක් තියෙනවා චක්‍රවර්ති රජුරවන්න තියෙනවා කියන මණික පාර යනකොට පයින් යන තැනකදී වතුර පිපාසලා වතුර ඕන වෙනකොට බොර වතුරක් අහු වෙනවා මේ බොර වතුරට මේ මණික දැම්මම සැලෙකින් ඒක මැණික් පාදක පෑදිලි වෙනවා. අර බොර වතුර පහදුන නිසා කරගෙන උදක ප්‍රසාදක මාමික කියලා. ඒ වාගේ අපේ හිතේ මොනවා හරි කෙලෙස් හිතක් හරි දුක් ප්‍රසාදක හිතක් හරි ඇති වුණා නම් ඒ හිතේ තියෙන අපිරිසුදු භාව පිරිසිදු කර ගන්න යන්නේ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ වර්ජනා කිරීමෙන්. එයින් සමාගයක ප්‍රසන්න වෙනවා. අන්නේ පහද පාදවා ගැනීමට උදව් වෙච්ච ශ්‍රද්ධාවට කියනවා සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. සම්පස්කන්ධන ලක්ෂණ ශ්‍රද්ධා ඊටත් වඩා බලගතුයි. ඒ කියන්නේ මානක බාධක අතුරු අන්තරා ජය ගැනීමට තරම් උද්‍යෝගීමත් ශ්‍රද්ධාවයි සම්පස්කන්ධන ලක්ෂණ ශ්‍රද්ධා කියන්නේ. ඒකට නිදසුනක් කියනවා නම් ගඟක් ගලනවා. දෙගොඩ තලා වතුර ගලනවා. මේ ගඟ ගැඹුරු නෑ. නමුත් තේන්නේ මහා ගැඹුරු ගඟක් වාගේ. පාරේ විසක් වෙන මිනිස්සු ඉගොඩු මිගොඩු වෙන්න බැරිව රොක් වෙලා ඉන්නවා. බායටපත් වෙලා. ඔය අතර කහකොට ගහගත්ත උෂමහාත පෙනුනේ ඇති යෝධ පුරුෂයේ ජගදාවක් කරන් මේ ගංගදිය දෙදෑ කරනවා. ගංගදිය දෙදෑ කරමින් කිරිසයා මෙහා ගෙනියනවා. අන්න ඒ වාගේ පුදුම උද්‍යෝගීමත් ශක්තියක් මේ සම්පක් හන්දන ලක්ෂණ ශ්‍රද්ධාවට තියෙනවා. ඒ කියන්නේ දන් දෙන්න, සීල රැකෙන්න, භාවනා කරන්න, බණ අහන්න, කවරෝ යහපතක් සඳහා ඉදිරිපත් වුණාම අසනීපකම් යනත් වෙනත් වැස්ස, පින්න, අවුව, নানা ප්‍රකාර බාධක දේවල් මොනවා හරි තියෙනවා නම් ඒ මොනම දෙයක දේවත් පසුබසවන්නේ තමා හිතාගත්ත පින්කම කරන්ඩ ජීවිතය ගැන නොබලා හරි ඉදිරිපත් වෙනවා. අන්න ඒකට කියන සම්පක් කන්දන ලක්ෂණ ශ්‍රද්ධා කියලා. ඒ සතිරාංගාර බෝධිසත්ව චරිතයෙන් උඩට ඒක පැහැදිලි වෙනවා. සතිරාංගාර කියන්නේ නර නම. අපේ බෝසතාණන් වහන්සේ සිටුවරේ. සිටු පුත්‍රයේ පුත්‍ර කාලයේ සිටු පුත්‍රයා කාලයේ පටන්ම දුගී මංගේ ආසරණයන්ට දානයක් දෙන්න පටන් ගත්ත සීනිවස ඉද්දේ ඉදිරියේ ශාලාවක් හදලා. ඔබ දවසෙන් දවස දියුණු වුණා. ඉතින් මේ දන්සැල දවසින් දවස සිය ගණන් දහස් ගණන් දෙන ඇවිල්ලා කෑම බීම බත් බුලත් දෙහෙත් මේක දේ ලබා ගන්නවා. ඔය අතර අද්දාසක්ම නිරෝධ සමාපත්තියෙන් ගන්ධමාදන ප්‍රාරෝපණය වැඩි සිටි පසේ බුදු කෙනෙකුන් වහන්සේ දිවසින් බැලුවා දානේ ලැබෙන්නේ අද කොතනද කියලා. මොකද එදා දාන නොලැබුණොත් පිරිනුවන් පානවා. දවස් හතක් निराහාරවලු මුළු ජම්බුද්දීපේම නුවණින් බැලීමේදී කෙනෙකුගේ මෙතන දානශලයි. එතන දානශලය නම් දානෙ තියෙනවා. පරිත්‍යාග කරන දාන ප්‍රත්‍යාග ශ්‍රද්ධාවක් තියෙනවා. සුවාසේ පාත්‍ර චීවර ධර්ම ඉරිදීන් අහසින් වැඩලා ජමදුලට දැක්කා. දානශාලාවට දැක්කා. ඒතකොට පුදුම දෙයක් වුණා. මේක බලන්නේ හිටියා වසවර්ත දී පුත්‍රයා. වසාදී පුත්‍රයා මේ බුදුරු පතේ බුදු රහතන් වහන්සේලාට වැඩි කැමති නැහැ මොකද සත්‍ය නිවන් දක්වනවට කැමති නැහැ එතුමා කැමති දෙව්ලොවට එනවා නම් බඹලොවට යනවට කැමති නැහැ මොකද එතුමා ජනාධිපති කෙනෙක් වාගේ අගරාජ කෙනෙක් වාගේ ඔහු ඉන්නේ ඉහළම ජීව ලෝකේ ඒ ඉහළම දිව්‍ය ලෝකයේ ඉන්න තැනැත්තා හිතනවා සියලු දෙනා මම යට තියෙන්න ඕනේ. ඒ නිසා තමයි බබලෝට යනවට කැමති නැහැ, නිවන් දකින්නට කැමති නැහැ. ඉතින් මේ පසේ බුදුරජාන් වහන්සේ ධම්පෙන් දීලා බොහෝ දෙනා සුගතියේ නිවනට යනවානේ. ඒක වළක්වන්න පිරිනුවම් පාන්න පානු පිණිස අර වැඩෙන්න තැනටයි ධම්සලටයි අතරේ හතර වෙනක් තරම් දිග කාලයක විශාල කිහිලි ගිනි අඟුරු වලක් නැවුවා. බලන්න බය මහා භයානක ගිනි අඟුරු වලක් නැවුවා. දංගන්ඩ පැමිණි දෙනෝ දහසක් දෙනා මහත් හඳින් කෑ ගහන්න පටන් ගත්තා. නමුත් මේ බෝසතාණන් වහන්සේගේ සිතේ අසීමිත ශ්‍රද්ධාවක් තියෙනවා පරිත්‍යාගයේ අවශ්‍ය දෙයක් බව තේරුම්ගෙන ජීවිතය ගැන නොබලා පරිත්‍යාග කරන්න උන්වහන්සේගේ ශ්‍රද්ධාව තියෙනවා. උන්වහන්සේ ප්‍රණීත සීල පායාසයක් එකාතකින් අරගෙන භාජන එක අනිත් අතින් හැන්ද අරගෙන ආවා මේ ගිනි අඟුරුවා ළඟට. කල්පනා කළා මෙතන ගිනි අඟුරුවාලක් ඉබේ හත ගන්න බෑ. මගෙත් විපාක වාරයක් වෙන්න ඇති. දම්පින් දම්පින්කම් කරනවාට අකමැති මාර පාර්ශවක දෙවියෝ ඉන්නවා. එන කෙනෙක් මේක මවන්න ඇති. කවුරුමත් මේ මවාපු තැනත්තා මට පෙනේවා කියලා හදසු බැලුවා. සැබවේ මහාශය බිලිසි බිලිසි හිටියා වසවත් ජීව පුත්‍රයා. ඇසුවත් අමුන්නාසේ කවුද? මං වසවත් ජීව රාජයා. ඒ විඤ්ඤාංග රෝමල් මෑවේ තමුන්නාසේ දෝ මමයි. ඒ මොකටද? රසේ බුදුරජාණන් වහන්සේ දාන වළක්වන පිණිසයි. මේ කදිරංගාර බෝසතාණන් වහන්සේ මාර දීපුත්‍රයාට අභියෝගයක් කළා. වසවර්ත දීපුත්‍රය ඔබයන්ි 100ක් 1000ක් මගේ දාන වළක්වන්නට බෑ. තම දන් දෙන හැටි බලන්නයි කියලා අභියෝගයක් කරලා සත්‍යක්‍රියාවක් කරගත්තා හිටි. මං කුඩා කල පටන් නිතිපන් ශීලයක් ආ පොහොය අකුශීලයක් ආ සත්‍යයි. මම මව්පියන් උපස්ථාන කළා සත්‍යයි මම මේ දව සංසාර සැප නොකතා ලෞතුරා බුදුබාපතා මේ දානේ පාරමිතා ශීලයෙන් දෙනවා සත්‍යයි මේ වාගේ දානවලදී පාරමී පුරා ලොව බුදුවරු පසේ බුදු රහතන් වහන්සේලා පහළ වුණා සත්‍යයි මේ සත්‍ය බලයෙන් මට මේ ගිනි අඟුරු වල ගිනි අඟුරු වලක් නොවේ මේ නැද්දෙන් ගිහිල්ලා කිසියම් අනතුරක් මේ දානේ දී ගන්න මට ශක්තිය ලැබේවා කියලා අදිස්ථාන කරගෙන පැන්නා. මේක නම් පුදුම ආත්ම පරිත්‍යාගයක්. බලා හිතේ මිනිස්සු විශ්මිත වුණා මේ ගිනි අඟුරු ආයක පයින් කොට. අනේකින් පැන්නාම මේ මහා පොළවට හිතක් හිතක් නෑ. නමුත් ගුණවතාගේ ගුණේ තේරෙනවා අගුණවතාගේ අගුණ තේරෙනවා. අගුණවතාගේ අගුණ තේරෙන නිසානේ දෙව්දත් දෙගොන්ද සින්තිමාන විකාවද සුප්‍රබුද්ධ රජුවෝද නන්ද මානවකයාද නන්ද යක්ෂයාද කලාඹු රජුවෝද ඒ භයානක පාපයන් නිසා ඒ මොහොතේ පොළොව පලාගෙන අවීචයට ගියේ මේ මහ පොළොවට තේරලා වගේ නේද ඒ වගේ අනාගතයේ සබන සබන පියවරක් ගානේ නෙළුම් මල් පිටෙන්ද පුණ්‍ය සම්භාර පුරණ මේ උත්තමයන් වහන්සේගේ ශිරිපතුල පිළිගන්නට විඤ්ඤාගුරු වල මැද්දෙන් සතරෝදයක් තරම් විශාල මෙලුම් මලක් පහළ වුණා. මෙලුම් මල උඩ තමයි පාර ඇඳුනේ. දැන් උන්වහන්සේ ඉබේම ප්‍රීති වාක්‍යයක් කියුණා. කාමම් පතාමි නිරයන් උද්දපාදෝ අවංසිරෝ නානරියං කරිෂාමි සම්දතින්දං ප්‍රතිග්ගහා මේ වාක්‍ය කියුණා ඉබේම සන්තෝෂයෙන්. ස්වාමීනි මගේ දෙපා උඩුකුරුවේ හිස යටකුරුවේ මේ ගිනිඅඟුරු වල මැද්දේ පිච්චුණත් කමක් නැහැ කියලා මම දන්නේ මට නම් දන් නොදී ඉන්න පුළුවන් කමක් නැහැ ස්වාමීනි නමුත් මා හැසිරුණු ධර්මය මට පිළිති වුණා ස්වාමීනි මට අනුකම්පාවෙන් මේ දානේ පිළිගන්නසේකවා කියලා පාත්‍රයට දානේ පූජා කළා. පසේ බුදුරජාන් වහන්සේ ගාථා දෙකකින් අනුමේනි දේශනා කොට සින මහත් පර්වණ උපනිෂය අහතට පෑනගේ පෙනි පෙනී මහසින් වැඩියා. මේ බලාගෙන සිටියේ දෙනෝ දහසක් දෙනා මාගේ සාදුකාර දුන්නා. බෝසතුන් වහන්සේ නෙළුම් මල වැඩ උඩ වැඩ ඉඳගෙන සමිනි පිරිසට පුණ්‍යානුමෝදනාවක් කළා. සත්පුරුෂයේ මේ පින්කම් කරන්න බයන වෙත්වා. මං ජීවිතය ගැන නොබලා ගිනිඅඟුරු මල වැද්දට පැන්නේ මා අසුණු ධර්මයේ මට පිහිට වුණා. සමගේ ජීවිත පරිත්‍යාගයෙන් කළ මේ පින ඔබ සෑම දිනම අනුමෝදන් වෙත්වා. මේ කුසලයේ මත මතු අනාගතයේදී ලෝකයේම දැවෙන 11 මහා දින්න නිවලා ලෝවැස ජනතාවට අමා මහ නිවන් සුව සාදා දෙන පිණිස ලෝතුරා බුදුබා පිණිසම වේවා කියලා ගොඩ වුණා. මේ මොන ආශ්චර්ය ශ්‍රද්ධාවක්ද? මේකද කියන්නේ සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාව. ඒ කියන්නේ ඕනෑම මාර්ග බාධක අසුරවන්තරා ජයගෙන තමා හිතන පින්කම කරන් ඉදිරිපත් වෙන තරම් උද්‍යෝගිමත් ශ්‍රද්ධාවට තමයි සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාව කියන්නේ. ඕකප්පන ශ්‍රද්ධාව කියන්නේ ඊට වඩා තවත් එකක්. ඒ කියන්නේ දැන් මඩක ඉන්නක් හිතේවා නම් වැටෙනවනෝ ගැලවෙනවනේ. දහයා ගොඩක ඉන්නක් හිතේවා නම් අයිය නැතුව වැටෙනවනේ. ළඟරක් ద్వාරෙක ඉන්ද්‍රකීලේ කියලා ඉදි කඩුල්ලේ තියෙනවා කණුවක් හිටවන සිරිතක්. කණු දෙකක් තියෙනවා. අන්තෝ ඉන්ද්‍රකීලේ බහින් ඉන්ද්‍රකීලේ කියලා. ඒ කියන්නේ අපි ජේතු කණු. ඒ කාලේ අද වාගේ මේ රසායනික දේවල් වලින් කොන්ක්‍රීට් යන දේවල් තිබුණේ නැති නිසා තියෙන නැති වරින් වර ওই කියන සමයේදී නිදසුන වශයෙන් ගන්න නගර ద్వාරයේ සමීකරණ්ඩ හිතවන බොහෝම ශක්තිමත් කණුවක් ඒ කණුවට ගන්න එක නා කඳක් නැත්නම් ඇහැල කඳක් එහෙම නැත්නම් තවත් හේමලා කඳක් තනිකර අරටුවක් ගන්න. රියන් අතක් දිගයි. රියන් අතෙන් හතරක්ම පොළවේ හිටවනවා. රියන් හතරයි පොළවෙන් උඩට තියෙන අඩි 6යි. මේක සිවුදිගෙන් එන වේරම්ම ගුණකටවත් ගැලවෙන්නේ නැහැ කියනවා. ඇතකටවත් මේක සොලවන්න බෑ කියනවා. අන්න ඒ වාගේ කණු තමයි පිටවන්නේ නගරද්වාරෙට මේ දොරටුව සඳහා දොරටුව මේ උළුවස කණුව සඳහා. ඒ මේ උළුවස කඳ වාගේ පිටවන ඉන්ද්‍ර කීල වෙත ඒලෙන් කිසිම දෙයකින් සොලවන්න බැරුව වගේ යම් කෙනෙකුගේ හිතේ තුනුරුවන්ගේ ගුණස්කන්ධය පිළිබඳව සොලවන්න බැරි සොලවන්න බැරි වෙනස් කරන්න බැරි පිහිටි ශ්‍රද්ධාවක් ඇත්නම් ඒකට කියනවා ඕකප්පන ලක්කන ශ්‍රද්ධාව කියලා. ඕකප්පන කියන්නේ බැලගන්න ශ්‍රද්ධාව. කිසිලකින් හොල්ලන්න බෑ. ඊළඟට ආගම ශ්‍රද්ධාව කියන්නේ ලෝතුරා බුදුබා කතාගෙන පෙරම් පුරණ පසේ බුදුබා කතාගෙන පෙරම් පුරණ සාග්බෝධිය කතාගෙන පෙරම් පුරණ නියත වෙච්ච උතුමන් ඉන්නවනේ ඒ නියත වෙච්ච උතුමන්ට භවයක් භවයක් පාසා කාගේවත් උපදේශක් නැසත් දන් දීම සිල් නැතිවීම භාවනා කිරීම ආදී කුසල ක්‍රියා සඳහා බලවත්ම ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒ ශ්‍රද්ධාවට කියනවා ආගම ශ්‍රද්ධාව. භවයෙන් භවයට භවයෙන් භවයට පිරින ශ්‍රද්ධාව කියන එකයි ආගම ශ්‍රද්ධාව කියන්නේ. ඊළඟට 6 වෙනි එක අධිගම ශ්‍රද්ධාව. අධිගම ශ්‍රද්ධා නම් කියන්නේ සෝවාන් ආදී මාර්ගඵලලාභයෙන්ට පිළිතන ස්ථිර ශ්‍රද්ධාවයි. ඒකට කියන තවත් වචනයක් අවිච්ඡා ප්‍රසාදය කියලා. අවිච්ඡා ප්‍රසාදය කියන්නේ සොලවන්න බෑ. අර ඕක අපේ ශ්‍රද්ධා වගේම තමයි අවිච්ඡා ප්‍රසාදේ මොන රසකින්වත් ආයේ කෙනෙකුට වෙනස් කරන්න බෑ. සරත් නුවර සිටියේ එක්තරා සූරම්බට්ට කියන මානවකේ ජේතවනාරාමයට ගිහින් බණහලා සෝවාන් වෙලා ගෙදර ආවා. මේක දැක්ක වසුවර්ග ජේ පුත්‍රයා මොහුගේ හිතේ ශ්‍රද්ධාව වෙනස් කරන්න බුද්ධ විලාසයක් මවාගෙන ආවා. ඇවිල්ලා මේ ශූරම් වාසයේ කතා කළා ගෙදරට ඇවිල්ලා මං ටිකකට ඉස්සර වෙලා ඇවිල්ලා බණක් කියවනේ. ඒ බණේ ටිකක් වෙනස් කරන්න දේවල් තියෙනවා. මං කියන්නේ සීල සංස්කාර අනිත්‍යයි කියලා නෑ. සමහර නිත්‍ය සංස්කාර තියෙනවා. සීල සංස්කාර දුකයි කියවනේ. සැප සංස්කාරක් තියෙනවා. සීල සංස්කාර අනත්තයි කියවනේ. ආත්ම සාස්කාරයක් තියෙනවා. කියනකොට මේ සෝරම්බට්ට සෝවාන් වෙලා ඉන්නේ ඒ තැනැත්තාගේ විතර පුදුමාකාර අවදීවීමක් ඇති වුණා. ලෝතුරා බුදුවරයන් වහන්සේලාට වර්ධින වචනේ නැහැ. උන්වහන්සේලාට අමතක වීමෙන් යමක් හේවන්නේ නැහැ. නත්ති දවා නත්ති රවා ආදි වශයෙන් කදිසි වචන කියනකුත් නැහැ. උන්වහන්සේලාට නැත නිවැරදි කරන්න වචන දේශනා කරන ශිල්පඥ උන්වහන්සේලා සියල්ල දන්න සරුවඥයි. මේනම් බුදු කෙනෙක් වෙන්න බෑ. මං අහන්නම් කවුද කියලා, එව තමුන්නාංශ කවුද කියලා. එතකොට මේ බුද්ධ විලාසයේ මවාගෙන හිටිය මාර්ගයේ පුත්‍රයා කිව්වා මම තමයි වසවත් වී පුත්‍රයා කියලා. අතුරු සනක් ගහලා කිව්වා වසවත් වී පුත්‍රය ඔබ වගේ 100ක් 1000ක් ආවත් මා ලබාගත් ශ්‍රද්ධාව හෝ පිළිගැනීම වෙනස් කිරීමට පුළුවන් වෙන්නේ නැහැ කියලා සුරසලක් ගන්නකොට ඔහු අසුර දාන් වුණා. මෙන්න මේ වගේ දෙවිකෙනෙකුට මාර්ගයකටවත් සලවන්න බැරි ස්ථීර ශ්‍රද්ධාවක් හේතෙනවා මාර්ගඵල අධිගමනයේ. ඒක තමයි අධිගම ශ්‍රද්ධාව කියන්නේ. ඊට මුලින් සඳහන් කළේ චිත්‍ර ගෘහපතිතුමාට මේ හයම තිබුණා. දැන් එතුමා අනාගාමී කෙනෙක් වෙනකොට වේතනත්තාට මේ කියන ඡායාකාරෝම සද්ධා සම්පදා තිබුණා. තුනුරුවන් අදපත්ේ හතපත්යෙන් පිළිගැනීමේ සද්ධාන ලක්ෂණ සද්ධා තිබුණා. හිතේ යම් කිසි අමනාපයක් දුකක් ඇති වුණා නම් ඒ වෙලාවේ පිරිසිදු කර ගැනීම සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාවක් තිබුණා. මාර්ග බාධක අතුරු අන්තරා ජය ගැනීම සම්පස්සන්දන ලක්ෂණ ශ්‍රද්ධාවක් තිබුණා. ඉන්ද්‍රිය කේලයක් වාගේ සැලවීම ඇති ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාවක් තිබුණා. කල්ප ලක්ෂයක්ම නියත නිවන් දැකීමේ අධිගම ලැබීමේ නියත පුද්ගලයෙක් වශයෙන් දිනු කරගෙන ආපු ආගම ශ්‍රද්ධාවක් තිබුණා. මාර්ගඵල තුනක් ආબોධ කර ගැනීමෙන් සිහිකියා වූ අධිගම ශ්‍රද්ධාවක් තිබුණා. එනිසා ශ්‍රද්ධාවෙන් පරිපූර්ණයි. සීල සම්පදාගෙන සඳහන් කරන කොට සීලය සීලය කියන්නේ කාය වාක් සංවරය. සීලයේ තියෙන ප්‍රභේද දෙකක්. සමාදාන උපධාරණ කියන ලක්ෂණ දෙක. සමාදාන කියන්නේ සංවරය. උපධාරණ කියන්නේ උසස් ගුණයන්ද පිහිටවීම. හැම ශික්ෂා පදයකම මේ ලක්ෂණයට එක තියෙනවා. පාණාතිපාතා වේරමණී සමාදන්ව රකින්න කොට එයි සමාදාන කියන සංවරය ඇති වෙනවා උපදාන කියන උසස් ගුණයන්ට ආධාර වෙනවා පංච ශික්ෂා පදේම ආදී වස්තුමගේ ශික්ෂා පද අතම ධාර්ත දස ශීල අස්වාංග උපෝසත ශීල සාමනීර දස ශීල කෝටියක් සංවර උපසම්පදා ශීල ආදී වශයෙන් කියන මේ සෑම ශීලයකම සමාදාන උපදාන කියන ලක්ෂණ දෙක තියෙනවා සමාදාන කියන්නේ සංවරය උපදාන කියන්නේ උසස් ගුණයන්ට ආධාර වීම. ඒකට තමයි සීලය සීලය කියලා කියන්නේ. ඒ සීලය කර්ම පහකින් සංවර වෙන්න ඕනේ. කර්ම පහකින් සීලය සීල සංවර වෙන්න ඕනේ. මොනවාද මේ කර්ම පහ? සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ත සංවරය සහ විරිය සංවරය. මේ සංවර පහෙන් එකක් හරි අඩු වුණා නම් සීලය අපිරිසුදු වෙනවා. මේ පහම හරියට තේනවා නම් සීලය පිරිසුදුව පවතිනවා. ඒ සීල සංවරය කියන්නේ සමා සමාදන්ව රක්නා ශික්ෂා පද මනමින් ආරක්ෂා කරන. කරුණු අටකින් ආරක්ෂා කරන්න ඕනේ. අකණ්ඩ, අච්චිද්‍ර, අසබල, අසල්මාස, බුජිස්ස, නිම්නුප්පසත්, අපරාමත්ත සමාධි සංවර්ධනයේ තියෙන ලක්ෂණාට පිරෙන හැටිද සීලය රකිනවා. අන්න සීල සංවරය. මේ අකණ්ඩිතයේ ශික්ෂාපද හේලියෙන් අගින් මුලින් අගින් කලාගෙන නැහැ. අච්චිදලිකේ මැලින් සිත පද කැරිලා නැහැ. අසබලකේ හේලිය සිත පද කැරිලත් නැහැ. අකල්මාසිකේ තනින් තන සිත පද කැරිලත් නැහැ. උන හතරයි. ලාභ සත්කාරේ කීර්ති ප්‍රශංසා නම්බු නාම වැනි සුළු දෙයකට ආශා කරමින් සීලය රැක්කේ නැත්නම් අන්න බුද්ධිච්චය. ඒකෙන් නිදහස් සීලය කියන එක. කෘෂ්ණාවට වහල්ුනේ නැහැ. මරණින් මත්තේ දිව්‍ය ලෝක සම්පත්, බ්‍රහ්ම ලෝක සම්පත්, සිතු සම්පත්, හේනා පරිවාර රාජ්‍ය සම්පත් ආදී පතන්නේ නැහැ. අන්න අපරාමර්ථ සීලය. එවැගේම එවැනි ප්‍රඥා සීලය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දැක්කම සාදුකයා සතුට වෙනවා. අන්න විඤ්ඤුප්ප සත්‍ය සීලය. එහෙම රක්නා සීල නිසා වාඩි වෙලා හිතයත් හිතේ සනිසිල්ලයි සමාධියයි. නැගිටලා හිතයත් හිත සමාධියයි. එවිදින හිතයත් හිත සමාධියයි. නිදාගෙන හිතයත් හිත සමාධියයි. භාවනාවට යෙදෙන යෙදෙන වාරයක් ගන්න හිත සමාධිය වෙනවා. ඒ මොකද සීලය පිරිසුදු නිසා. ඒක සමාධි සංවර්ධනිකයි. මෙන්න මේම රක්නා සීලයට කියන සීල සංවරය. ඒ සීල සංවරයේ තව විසද වෙන්නේ, විසද වෙන්නේ, පිරිසුදු වෙන්නේ අනිත් සංවර හතරක් වෙනකුණයි. ඒ මොනවද සති සංවරය. ඇතෙන් කනෙන් නැයෙන් දිවෙන් කයෙන් හිතෙන් ගන්න අරමුණු වලදී ලෝභයක්, දෝෂයක්, මෝහයක්, මාන්නයක්, ඊර්ෂ්‍යාවක්, කෙලෙස් හිතක් පහළ වෙන්නේ නොදී සතිමන්ත වෙනවා. සතිමන්තයෙන් නිකන් නෙමෙයි. ඒ හැම දෙයක්ම යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් භාවනාක් නම් කරනවා. නිදර්ශනක් වශයෙන් අපි කියමු ලස්සන මල් ගහක් දැක්කා. අන්න සති සංවරයේ තියෙන එක නා ආ මේ මල අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි අනත්තන්නේ සිහිය පිහිටුවා ගත්තා. මේ මල ආද ලක්ෂණයි. එතනොට පරේලා වැටෙනවා අනිත්‍යයි අනිත්‍යයි නෙමෙයි කරන්නේ. එහෙම නැත්නම් මේ මලෙන් මේ වර්ණයෙන් බුද්ධ පූජා වේවා. අන්න සතිය හේතිය කුසල්සිතක්. ඒ කියන්නේ දකින දකින අහන අහන හැම දෙයක් ගැනම කුසල්සිතක් පහළ වෙන හැටියට සිහියෙන් යුක්ත නම් අන්න ඒක සති සංවරයයි. එතකොට අර මුලින් කියපු කියලේ පිරිසිදුයි. සතු සංවරයේ මිදුණා නම් අර මුලින් කියපු කියන සංවරයත් දෙලෙනවාමයි. ඊළඟ ඥාන සංවරය. ඥාන සංවරය කියන්නේ සීලය පිළිබඳ මන ආභෝධයයි. සීලය නම් මේකයි. සීල ආනිසංස මෙහෙමයි. සීල පිළිපෙන්නේ මෙහෙමයි. සීල බිඳෙන්නේ මෙහෙමයි. සීල දැකන්නේ මෙහෙමයි. සීල පිරිසිදුකම මෙහෙමයි. ඔක්කොම සීලය ගැන මනාව ආභෝධයකින් කටයුතු කරනවා. එසේ ආબોධය නැත්නම් සීලය සුළු කෙලියට තියෙනවා. සීලය කැඩෙන්නේ දෙතියෙනවා. එනිසා මේ නුවණින් දැන සංවර වීමට කියන ඥාන සංවරය. ඒකකින් අරිහත්ත්වයට දක්වාම හිත දියුණු කිරීමයි ඊළඟ කාන්ත සංවරය. දැන් මේ සීල සංවරයයි, සති සංවරයයි, ඥාන සංවරයයි තුන තිබුණත් ඉවසීමේ ගුණය නැත්නම් සීලය කැඩෙනවා. සීලවන්තයාට ඉවසන්න ගොඩක් දේවල් තියෙනවා. කමෝ හෝති සීතස්ස උන්නස්ස දිගච්ඡාය පිපාසාය දංස මකස වාත ආතප සිරින්සත් සම්පස්සානං දුරුත්ථානං දුරාගතානං වචන කතානං උප්පන්නානං ශාරීරිකානං දුක්ඛානං පිප්පානං කට්ඨා කටුකානං කරානං කටුකානං අසහතානං අමනාපානං පානහරානං අජවාසක ජාතිකෝ හෝති මෙන්න ඉවසමිතින් ජාති සීලවන්තයා සීලේ රකින්න කොට සීතලෙන් එන පීඩා ඉවසෙනවා සීතල නිසා සීල් බිඳ ගන්නෙ නෑ. උෂ්ණත්වය නිසා සීලය කඩා ගන්නෙ නෑ සීලය රැක ගන්නවා. ඉවසනවා. බඩගින නිසා සීල් බිඳ ගන්නෑ සීලය රැක ගන්න ඉවසීමෙන්. විපාකය නිසා ඉවසීමෙන් සීලය රැක ගන්නවා. නැති මඳුරු පීඩා නිසා ඉවසීමෙන් සීලය රැක ගන්නවා. අවුලෙන් වශයෙන් කින්නුන් වෙන පීඩා නිසා ඉවසීමෙන් සීලය රැක ගන්නවා. නපුරු සර්පයන්ගෙන් වෙන පීඩා ඉවසීමෙන් යුතුව සීලය රැක ගන්නවා. අනුන්ක නින්දා අපහාස චෝදනා පරෝපවාද ගර්ජන සර්ජන මේ ඔක්කොම ඉවසීමෙන් යුතුව සීලය රැක ගන්නවා කායික වශයෙන් වෙන දුක් වේදනා දැඩි වේදනා කරකස වේදනා කටුක වේදනා ඉවසීමේ වේදනා මරණයට පත් වේදනා පවා තියෙනවා නම් මේ සියල්ල සීලය නිසා ඉවසනවා මෙන්න මේ වාගේ ඉවසීමේ ගුණයට කියනවා පංච සංවරය කියලා ඒ පංච සංවරයේ තියෙන කොට සීලය බොහොම ප්‍රබෝෂ්කරයි අනික විරිය සංවරය දැන් සීල සංවරය හොඳින් තියෙනවා, සති සංවරයක් තියෙනවා, ඥාන සංවරයක් තියෙනවා, සංති සංවරයක් තියෙනවා. නමුත් ඉඳහිත සංසාර දෝෂ නිසා, අනුශේ කෙලෙස් නිසා විතර කෙලෙස් සිටිලි පහළ වෙන්න පුළුවන්. ඒකට කියනවා පරිඋත්ථාන කියලා හිතේ කෙලෙස් සිටිලි නැගිලි එන්නේ එන්න පුළුවන්. ඒ නැගී එනකොට වීර්ය උපදවාගෙන දැඩි උත්සාහයෙන් මේ කෙලෙස් හිත පාගල අඹරලා ගලේ අඹරන මිරිස් මිරිස් ගලේ අඹරන මිරිස් වාගේ අඹරලා දාන්න තරමට වීර්ය පහල කරගෙන නුවණින් වීර්ය කරනවා. ඒ කෙලෙස් යටපත් කරන්න කෙලෙස් මැඩපවත් ගන්න වීර්ය කරනවා. අන්න වීර්ය සංවරය. එතකොට කෙලෙස් සිටියේනේ දුර වෙලා යනවා. මෙන්න මේ සංවර සීල පහ කියනකොට ඒකට කියන සීල සම්පදාව කියලා. මෙන්න මේ සීල සම්පදාව එදා මත්තිකාසන්න නගර වාසී චිත්‍රගුරුතුමාට මනා පිහිටා තිබුණා. එතුමාගේ සීලය අඛණ්ඩයි, අත්ථිද්‍රායි, අසබලයි, අකල්මාසයි, බුද්ධිස්සයි, විඤ්ඤුක්ත සත්‍යයි, අපරාමත්තයි සමාධි සංවර්ධනිකයි. එතුමා සැබෑ සීල සංවරයෙන් යුක්ත කෙනෙක්. සති සංවරයෙන් යුක්ත කෙනෙක්. ඥාන සංවරයෙන්ද, ශාන්ති සංවරයෙන්ද, විරිය සංවරයෙන්ද යුක්ත නිසා තමයි මේසා විශාල පිරිසක් එතුමාට පක්ෂපාතව සහභාගීව කටයුතු කරන් යෙදුණු. ඊළඟට යසස කියන මෙතන සඳහන් වෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියයි. යසස බුදුරජාණන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන බොහෝ දේශනා පවත්වලා තියෙනවා. එක දවසක් අනදමහිමියන් වහන්සේ බුදුපාමුන්ටයි කියනවා ස්වාමීනි මම මේ ධර්මයේ සිහි කරන්නේ මට මෙහෙම එකක් හිතෙන එකක් ඇත්තද? මට හිතුණා මේ බුද්ධ ශාසනයේ භාගයක් ඇඳේ පවතින කල්යාණ මිත්‍රයා උඩයි කියලා. නැතානන් දේශේ නොකිය මේකේ නොකියවේ බුද්ධ ශාසනයේ භාගයක් නෙමෙයි සම්පූර්ණ බුද්ධ ශාසනයම කල්යාණ මිත්‍ර ශාසනයක් කියලා පිළිගන්නයි කිව්වා. අභිධර්ම පිටකයේදී ධම්ම සංගමේ ප්‍රකරණයේදී නික්ෂේප කාණ්ඩයේදී කල්යාණ මිත්‍රයා තෝරන මෙන්න මේ දේශනාවක් තියෙනවා. සත්තකතමා කල්යාණ මිත්‍රතා ඒකේ පුද්ගලා සද්ධා සම්පන්නා සීල සම්පන්නා සුත සම්පන්නා ඡාග සම්පන්නා පඤ්ඤා සම්පන්නා යාතේ සම්පුද්ගලානං ආසේවනා නිසේවනා සංසේවනා භජනා සම්භජනා සම්බත්තේ තං සම්ප්‍රවංකතා අයං උච්චති කල්යාණ මිත්‍තතා මේ දේශනා පාඨය බොහොම පැහැදිලියි. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ කුමක්ද කියනවා නම් යම් යම් යම් කෙනෙක් ශ්‍රද්ධා සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. සීල සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. ධර්මාඥානය ඇති සුත සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. ත්‍යාග සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. භාවනා ප්‍රඥාවෙන් ඥාන සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. යාසේ සම්පුද්ගලානං ආසේවනා එයනි පුද්ගලයන් ආදරෙන් ආශ්‍රය කිරීම. නිසේවන නිතර නිතර ආශ්‍රය කිරීම. සංශේලන ගෞරවයෙන් ආශ්‍රය කිරීම භජන භජනය කිරීම සම්භාජන ගෞරවයෙන්ම භජනය කිරීම භක්තිය ඒ කල්යාණ මිත්‍රයන් කෙරෙහි භක්තිමත් වීම සම්භක්ති ගෞරව සම්ප්‍රයුක්තව නැමීගත් භක්තිමත් වීම සං සම්පවන්තතා ඒ කල්යාණ මිත්‍රයන් නැමීගත් ප්‍රයත්නයෙන් කටයුතු කිරීම අයං උච්චති කල්යාණ මිත්‍රතා මෙන්න කල්යාණ මිත්‍ර සම්පදාය මෙතන භෝග සම්පatti නමින් කියවෙන්නේ දැන් ඒතුමා ඒ චිත්‍රගෝප උතුමාට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය බොහෝම ඉහළින් කීසියක් හිතා තිබුණා. අර වන්දනා ගමනේ මේ පේනවානේ 500ක් සංඝ පිරිස 500ක් සිල් මේ භික්ෂුණී වහන්සේලා පිරිස 500ක් උපාසකවරු පිරිස 500ක් උපාසිකා පිරිස ඔක්කොම ශ්‍රද්ධාවන්තය, සීලවන්තය, සුතවන්තය, ත්‍යාගවන්තය, ඥානවන්තය. අර මුලින් සඳහන් කළා වාගේ සිරට සිර එකතු වෙනවා. තනියට තනි එකතු වෙනවා. රිදියට රිදිය එකතු වෙනවා. රණට රණ එකතු වෙනවා. මණිකට මණික එකතු වෙනවා. ඒ වාගේ මේ පුණ්‍යවන්තයාගේ సంతානිකම ගුණ ගුණ සම්පත් නිසා මේ වාගේ පුණ්‍යවන්ත පිරිසක් එතුමාට යසපිරිවර වශයෙන් ලැබුණා. ඒ වගේම අවසන් කළ නැති මහා භෝග සම්පත්යක් එතුමා ලැබී තිබුණා. ඒ තමයි අර සියමුතුරා බුද්ධ ශාසන කාලේ අවුරුදු ලක්ෂයක් තිස්සේ දම්පින්කම් කළා. තවත් බුදු සසුන් සම්මුඛයෙන් නැති විතරාත්මකව සඳහන් වුණාට අබුද්ධෝත්පාද කාලවලදී බොහෝ දම් පින්කම් කරන්න ඇති කාශ්‍යප බුද්ධ ශාසනයට තරවාගේ හොඳ බෞද්ධයෙක් වෙලා බොහෝ දම් පින්කම් කරගෙන ආවා ඒ විදිහේ පරිත්‍යාගශීලී ගුණය නිසා තමයි ප්‍රමාණ කළ නැති භෝග සම්පත් ඇතුව තනිසේ සිටියේ. ඉතින් මේ අනුව සලක බැලීමේදී යම් කෙනෙක් යම් කුසලයක් කරලා යම් කිසි අදිෂ්ඨානයක් කරතොත් ඒ සියල්ල එසේම සිද්ධ වෙනවා කියන එක මේකෙන් හොඳට පැහැදිලි වෙන සිද්ධාන්තයක්. මේවාට අපි කෙටියෙන් කියන්නේ හේතුඵල සම්බන්ධතාව කියලා. පටිච්ච සමුප්පාදය. දැන් මේකෙන් අපි සැලකා බලමු. අපි දන් දෙනවා, සීල සමාදන් වෙනවා, බණ අහනවා, භාවනා කරනවා, ධම් පින්කම් කරනවා, මේ පින්කම් කරනවා. අපේ චිත්තසංතාන වල යම් කිසි අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. මට මේ කුසලයේ අසවල් බෝධි ඥාණයෙන් ත්‍රි විද්‍යා සත් අභිඥා සිව් පිළිසිමියා ආදී ඥාන සම්බන්ධව මඟපර නිවන් සුව ලබන්න හේතු වේවා හිතුවොත් ඒ කුසල් සිතින් සිටින දේකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වෙනවා ඉජ්ජති නික්කමේ සීලවතෝ චේතෝ පනිදි විසුද්ධත්තා කියන බුද්ධ වචනයක් තියෙනවා සීලවන්තයාගේ චිත්ත සංකල්පනා පිරිසුදු බැවින් සමෘද්ධ වෙනවා කියන එක සාපිකයක්. ඒ නිසා අප විසිනුත් නිත්‍ය වාක්‍යයෙන් පංචශීලයේ ආරක්ෂා කරමි. උපෝසත වාක්‍යයෙන් අෂ්ටාංග ශීලයේ උත්සාහයත්නම් දසශීලයේ හෝ ආරක්ෂා කරමි. නිත්‍ය වාක්‍යයෙන් පංචශීලයේම ප්‍රභේදයක් වන ආදී වස්තමක ශීලය ආරක්ෂා කරමි. මෞපිය උපස්ථාන කරමින් වැඩි හිටියන් සැලකමින් එවාගේම බණ අසමින් බණ දෙසමින් පින් අනුමෝදන් වෙමින් පින් අනුමෝදන් කරවමින් දස පුණ්‍යක්‍රියා පුරන්නට අපට පුළුවන් එවාගේම පාණාතිපාතා වේරමණී ආදී වේරමණී ශික්ෂාපද හතක් අනබිජ්ජා අව්‍යාපාද සම්මාදිට්ඨි කියන මනෝද්වාරික කුසල කර්මපත තුනක් තියෙන දස කුසල සමාදන් වෙලා අපට රකින්න පුළුවන්. එවාගේම ශ්‍රද්ධාදී ගුණ දියුණු වීම සඳහා නිතර බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය ශීලානුස්සතිය ආදී මේ උසස් ගුණ භාවනා දියුණු කරගන්න පුළුවන්. බොහෝ දෙනෙක් බොහෝ තෙයින් භාවනා කරන්න වාඩි වෙන්න පළමුවෙන්ම සමාධියක් ලබන්න. ඒක සිදු නොකළ හැකි දෙයක්. නිතර නිතර දුවන පායන මේ සිත එකපාරට සමාධි කරන්න පුළුවන් කමක් නැහැ. ඒකල තියෙන අනුස්සති භාවනා ක්‍රමයක්. ඒ අනුස්සති භාවනා වඩාන යනකොට සමාධිය ඉබේම ලැබෙනවා. ඒක අනුපිළිවෙලෙන් යා යුතු ගමනක්. දැන් කුඩා දරුවෙකුට හෙල්ලෙන්නේ නැතුව විනාඩි 10ක් ඉන්න කිව්වා ඉන්න බෑ. වාස 8ක 10ක දරුවෙකුට එල්ලෙන්නේ නැතුව විනාඩි 10ක් ඉන්න කිව්වට ඉන්න බෑ. මේ දරුවාට අපේ රූලක් ඇඳලා දෙනවා මිය 30ක් 40ක් මේක 10 වාරයක් දුවන්න කියලා. ඒක බොහොම සන්තෝෂයෙන් කරනවා. දුවන්නේ රූලෙනේ. අන්න ඒ වාගේ තමයි අපේ හිත භාවනාවට යොමු කරන්න පිළිවෙල. භාවනාවට යොමු කරන්නේ නම් ඉස්සර වෙලා අනුශිත ක්‍රමයක් හිතට පුරුදු කරන්න ඕනේ. එක සාරතම ආනපාන සතියෙන් හරි සසන ධාන ආදීකින් ධාන වඩන්න පුළුවන්කමක් නැහැ. අර දරුවා දහමාරයන්ගේ රූලේ දිල්ල දුවල දුවල හැටිවැත්මම නවතිනවා. අන්නේ වෙලා දරුවා නොසල්මල මුසල්මාන්නු ඉන්න පුළුවන් නින්දත් යනවා. ඒ වගේ තමයි මේ සිත. අපි හිතමු බුදු ගුණ නාමයේ මුල සිට අගට අග සිට මුලට අර්ථ වශයෙන් හරි ධර්ම වශයෙන් නිතර නිතර හිතින් ආවර්ජනය කරන ප්‍රයක්මාරා. නැත්තම් ප්‍රය භාගයක් හරි. එහෙම කරනකොට මෙන්න හිත ඇතුළේ කුසල් සිත් නීතියකනේ කුසල නීතියකයි හිත දිවි ඒකනිකායේ දෙපාර්ශ්වයේ තන්පත් වෙනකොට මෙන්න හිත සමාධි වෙනවා එහෙම නැත්නම් මෛත්‍රියේ මානසිකාරයක් දිගට වේලාවක් කරනවා නැත්නම් ධර්මීශාකාරය ගන්නවා නැත්නම් මරණානුස්සතිය ගන්නවා මේ වාගේ අනුස්සති කරන්න පුළුවන් භාවනාවක් විශ්ලේෂණය කර දෙනවා ඒ භාවනාවෙන් විනාඩි 15ක් 20ක් 30ක් 40ක් ඒ වගේ හැසිරිලා ආනපාන සතිය වැනි ඒකාග්‍රතාවක් සඳහා යෙදුනොත් අන්න සමාධි වෙනවා. එතකොට තමන්ම තමන් ලොකු සතුටක් විඳ ගන්න පුළුවන්. මෙන්න මේ මාර්ගය තමයි අපේ හිත සමාධිමත් කරගනිමින් කුසල චිත්තයේ පිපාල කරගනිමින් මේ කියන සද්ධා සම්පදා සීල සම්පදා වාගේම පරිවාර සම්පදා භෝග සම්පදා සියල්ල සාක්ෂාත් කරගන්න පුළුවන්. චිත්‍රගෝපතුමාගේ ප්‍රාර්ථනා තිබුණේ විචිත්‍ර ධර්ම සත්‍යත්වයෙන් අග්‍රස්ථානීය දිනාගෙන නිවන් දකින්නයි එතුමා ඒ සම්පත් සියල්ල එසේම සාක්ෂාත් කරගත්තා. එතුමාගේ ආයුෂාගේ කෙලවර බඹලෝ උපන්න සුද්ධ වාසය. අද බඹලෝ ඉන්නවා. අපිත් යම් දවසක ධ්‍යාන වඩා බඹලෝ ගියොත් දකින්න පුළුවන් කතා කරන්න පුළුවන් කළ තින්කම් ගැන විස්තර අහන්නත් පුළුවන්. ඒකම දැන් අපි සලකා බලමු අපේ ශාන්තිනායකයන් වහන්සේ අපි දීර්ඝ කාලයක් තිස්සේ පිරු දානාදී පාරමී සම්භාරය හේතුයෙන් බොමුලාරා වැඩිදගෙන මාන පරාජයකට ලෝතුරා බුදු වුණා. අවුරුදු 45ක් බුදු කිස සිද්ධ කළා. සූවිසි අසංකේය නව කෝටි 6 ලක්ෂයක් දෙන නිවන් පුරේ පැමිණෙව්වා. තමන් වහන්සේ කෙටි කාලෙකින් පිරිනිවෙන බැරි අවුරුදු 5000කට වැඩි කලක් දෙවිනි නිසුන් දෙහිතසෝ පිලිස පවසීවා කියන අදිස්ථානයෙන් සුදු බුදු රැස් නීදන දලදා ස්පර්ශයෙන් සුවාසූදාස ධර්මස්කන්ධය දේශනා කොට ලැබුවා. තමන් වහන්සේ ආයුෂාගේ කෙළවර දසදහසක් ලෝකදාස ඒකාලෝක කළේ මිනිතානක් නිවෙන්නාසේ පිරිණිවුණා. සාසන් වහන්සේලා පිරිණිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. දෙස ජනතාව සෝකයේ කර්මාරූපෝ මේ පරිලෝකියා. යටි පියාරස්ථානද එවාකට පැවැති සොළොස් මහා ජනපද රාජධානි උයන් පොකුණු මාලිගාදී සියල්ලද කාලයා ගෙවෑමෙන් නැස්තාවශේෂ වුණා. අද ජම්බුද්වීපයේට යන්නේ කාටත් තේරුම් ගන්න පුළුවන් මොනතරම් වෙනස් වීමකට පත් වෙලාද කියලා. මේ මාගේ ඉරහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දොරවල් විදකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිලමුදන් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් දීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් බතෙන් බුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලත් මතුමත්යේ ලැබෙන දිව්‍ය මානුෂාදයේ සැප සම්පත් සියල්ලත් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වේ නැති වේ යන බැවින් අනිත්‍යයි සිඳිනින් බිඳිනින් ඇති වෙමින් නැති වෙමින් පෙළෙන බැවින් දුක්ඛයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි අනිත්‍ය දුක්ඛ අනාත්ම බැවින් වා පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභව කියලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයයි. ඒ දුක්ඛාරි සත්‍ය උපදවන කෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයයි. ඒ දෙක නැති සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයයි. අනන්ත අපරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාදී පාරමී දෙලෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර ශාන්ත අමා මහ නිවනටපත් වීම දාලා සියලු සතර දුක් තරණය කළ කෙලෙස් විනිමල නිවාසාර්ථ නිවනින් සැලසී වදාළ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සෑම කල්යාපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස්වන සෑම කුසලයක් අපටත් පාරමී බාටපත් වේ. බෝධිපාක්ෂි ධර්ම බාටපත් වේ. සතු බෝධිඥානින් සුවසේ චතුරාරි සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා සබා ගන්නවා. දැන් පැයකුත් විනාඩි 15ක කාලයක් ගත වුණා. මේ කාලය තුල අපි සෑම දිනාගේ චිත්ත සංකාමයන්හි පහළ වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි බෝධිපාක් ධර්ම 37යි. මේ අහන්නේ මේ දේශනා කරන්නේ බුදුරජාන් වහන්සේ දසූ දහමක් නේද කියලා ඉතේ ඥානාන්විත පිළිගැනීමක් ලැබුණා ඒකට කියනවා සම්මා දිට්ඨිය ඒ බණ ඇසීම සඳහා බණ දෙසීම සඳහා නැවත නැවත යොමු කරන ධර්ම ශාස්ත්‍රයේ විචාරකය ඒක සම්මා සංකල්පනාව. බණ දෙසීමත් බණ ඇසීමත් සඳහා හිතේ ගතේ ඇති වෙන උත්සාහය සම්මා වායාමය. බණ ඇසීම බණ දෙසීම සඳහා යොමු කළ සිහිය සම්මා සතිය. ජවන් සිතක් ගානේ පහළ වූ ඒකාග්‍රතාව සම්මා සමාධිය. දේශනා කිරීමේදී මුසාවාදයෙන් තොර කිසුණු වචනින් පරුෂ වාචයෙන් සම්පප්පලාපයෙන් තොර භාවිතා කරන බැවින් ඒ වචන සම්මා වාචා. නමස්කාරයේ කොට සිය සිතරණේ සහ සීලේ පිහිටීමේදී සම්මා වාචා එවැගේම ගෞරව සම්ප්‍රයුක්ත එළියා පැවැත්වීම සම්මා සම්මන්ත එසේම හිතේ පිරිසුදු බව සම්මා ආජීව දැන් මේ බණ දෙසීමෙන් ඇසීමෙන් අප දෙපාර්ශ්වයම සිද්ධ කළ තියෙන්නේ නානාක්ෂණික වශයෙන් වෙන වෙන චිත්ත සංතාන තුලින් ආර්ය අෂ්ටායක මාර්ගයක් හිතේ වැඩි දියුණු කිරීමයි ආර්ය අෂ්ටායක මාර්ගයේ තියෙන කොට එතන බෝධිපාක්ෂ ධර්ම 37ම යෙදෙනවා සම්මා සතිය කියනෝද සතිපට්ඨාන හතරක් තියෙනවා. සම්මා වායාම කියනෝද සම්‍යක්ප්‍රදාන හතරක් තියෙනවා. එවාගෙම සම්මා දිට්ඨි කියනෝද පඤ්ඤේන්ද්‍රිය පඤ්ඤා බල ධම්මේතේ සම්බොධ්‍යංග මේ ධර්මස් තියෙනවා. සම්මා සමාධි කියන කොට සමාධි ඉන්ද්‍රිය සමාධි බල ධම් සමාධි සම්බොධ්‍යංග ආදී වශයෙන් යෙදෙනවා. ඒ විදිහට බැලුවාම සතිපට්ඨාන සතරක් සම්‍යක් ප්‍රදාන හතරක් ඉදිපාද හතරක් ඉන්ද්‍රිය ධර්ම පහක් බල ධර්ම පහක් බොජ්ජංග හතක් මේ මාර්ගාංගයට ඒකාබද්ධව වැඩෙනවා එයින් සිදුවෙන්නේ චිත්තක්ෂණයක් ගානේ මුලින් සඳහන් කළ චතුරාර්ය සත්‍ය අවබෝධයට සමීප වීමයි එසේක කුසල ජවන් සිතක තියෙන ශක්තිය කල්ප කෝටි ගණන් සංසාරි කෙටි කරන්නේ ඒ සංසාරි කෙටි කරනවා කියන්නේ ජාති ජරා මරණ ආදී දුක් ධර්මයන්ගේ කෙටි වීමයි අන්න දුක්ඛ සත්‍ය අවබෝධයට සමීප වුණා චිත්තක්ෂණයක් ගානේ. චිත්තක්ෂණයක් ගානේ කල්ප කෝටි ගණන් ඈත පහළ වෙන්න තියෙන 1500ක් ප්‍රේතයන් පහළ නොවි යනවා. අන්න සමුදේ සත්‍යයේ ප්‍රහාණයට සමීප වුණා. චිත්තක්ෂණයක් ගානේ ශාන්ත නිර්වාණ ධාතුවට අපි සමීප වුණා. චිත්තක්ෂණයක් ගානේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුණා. මෙයින් අපි සිද්ධ කරලා තියෙන බණ දෙසීමෙන් ගන්න ඇසීමෙන් නිවන් දකින අතුරු දිව්‍ය ලෝකයට පමුණුවන, මනුලෝකයට පමුණුවන, බමලෝකයට පමුණුවන, සුගති ලෝකවලට පමුණුවන ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයක් වැඩි දියුණු කිරීමයි. එය අපි යම් කිසි විදියකින් රහත් බෝධියේ, පසේ බෝධියේ, අභිසම්බෝධියේ පසාගෙන නම් මේ පෙරම් පුරන්නේ මේ බෝධි ඥානයේ වෙත මේ ලෞකික මාර්ගාංග අට අපි පමුණුවනවා. ඒ නිසා කවදා හරි ලෝකෝත්තර මාර්ගාංග අත බවට පමුණවා ගන්නට මේ රැස් කරගන්න කුසලයේ උපනිශ්‍රේ වෙනවා. නිසා ලෞකික ලෝකෝත්තර සියලුම යහපත් සප සම්ප්‍රත් මුදුන් පමුණවා ගන්න හේතු වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන සයකොත් විනාඩි 15ක් අපි ගත කරගත්තා කියා හිතේ ශනිසිල්ල සතුට ඇති කරගන්න අතරත මෙතකින් මේ රැස් කරගත් කුසල සම්භාර ධර්මය අද අපි මේ සැනසෙන බුදු ශාසන නොමැසේ නොපිරිහි අඳුරු නොවේ අතුරු දාන් නොවේ අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලයේ නිර්මලව පැවැත්මට හේතු වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ශාසන භාරධාරී විශේෂම ශික්ෂාකාමී සංඝ පිටුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේත සීල සමාධි ප්‍රඥා වඩමින් ධර්මාඥාන භාවනාඥාන වඩමින් ඥාන විඥා මාර්ගඵල ලැබමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අපරස් කරගන්න කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා කියලා මෛත්‍රී කරනවා. නමින් අභාවක් ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදී සීලම ඥාතීන්දත් විශේෂයෙන්ම පින්වත් මරුවෙන් සමරකෝන් මහත්මයාගේ වාගේ මංගලා සමරකෝන් මහත්මනීගේ අභාවප්‍රාප්තියම් සාඥාතින් වෙද්දොත් විශේෂයෙන් ඒ යසවතේ එදිරිසිංහ මාතාව ආදි කොට ඇති මන්නම් වශයෙන් සිළු දෙනා නොදන්නා නමුත් ඒ සහභාගී වෙ සිටින සීලම දෙනාගේ මේ පල්ලෝකයේ ඥාතීන්වත් මේ කුසලයේ අත්පත් වේවා ඒ සෑම දිනාටද සුගති සම්පත්ම සිද්ධ වේ පැතු බෝධි ඥාන වලින් අග්‍රාමා මහ නිවන් සුවත් වේවා කිය අපි කරුණාවෙන් සින් පමුණුවමු ශාසනාරක්ෂක ලෝකපාල සාත්මාරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් ඇතින් අනුමෝදන්ව දිව්‍යමය ආයු වර්ණ සප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා නව වාරයක් සම්බුද්ධ ශාසනයේ පූජා වූ බුද්ධ භූමියක් වනසේ ලංකාද්වීප ධර්මයේ තලයේහි අන්‍යාගම් බලවේග මිසදිතු බලවේග ආධර්ම බලවේග මිත්‍යා බලවේග ඉවත් කරවා දමා ශ්‍රී ලංකාව බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට මහා සංගරුණට මේ පින්වත් සමතද සේම භූමියක් ධර්මද්වීපයක් ධර්ම රාජ්‍යයක් ජය භූමියක් විජය භූමියක් සුද්ධ භූමියක් ශ්‍රී සුද්ධ භූමියක් පුණ්‍ය භූමියක් පාරමිතා භූමියක් ධර්ම භූමියක් අභය භූමියක් බාට පමුණුවමින් ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා පැතූ බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පමුණුවමු